ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාම tempatලා සාදුකාරය. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අපමත්තෝ පනත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සේව සං අබලස්සේව සීඝස්ස ඊत्वा යන්ති සුමේදසෝති චී සදා උච්චාරණ පිළිබඳව අපි මේ අභිචිතර ඇසෙන රසන වාරයක් පාසා ඒ දවසේ වැඩසටහනේ විශේෂ අංගයක් වශයෙන් මේ ධර්ම දේශනාවකට රැස් වෙනවා ධර්ම දේශනාවක් පවත්වනවා ඒ ධර්ම දේශනාව සඳහා අපි ධර්මපදයේ අපමාද වර්ගයේ කොටසක් ධාතාවක් තමයි මේ තාක්කල් සම්ප්‍රදාය වශයෙන් ඉදිරිපත් කරන ආවේ අදත් ඒ අනුව ත්‍රිපිටකයේ කුද්දක නිකායේ කුද්දක පාඨ අතර තියෙන මේ බෞද්ධ නතර ප්‍රසිද්ධ ධර්මපදයේ කියන බණපතේ අප්‍රමාද වර්ගයට අයිති කාතාවක් තමයි ඉදිරිපත් කළේ. ඉතින් මේකෙදී ප්‍රමාදී වැටි ගත කරන කෙනෙක් සහ අප්‍රමාදී වැටි ගත කරන කෙනෙක් අතර වෙනස දැකීම සඳහා සර්වඥාන්සේ විසින් දේශනා කරන දෙයකිච්ච වස්නාගාතරත්නය. ඒ අතර ඒකේ සඳහන් කරන අප්‍රමත්තෝ පමත්තේසු මේ ලෝකයේ බොහෝසේ ප්‍රමාදයට වැටි ගත කරන්නා වූ පිරිස අතර අප්‍රමාදෝ තනත්තහ ඒ වාගේම ගුණ දෙකක් සඳහන් කරනවා බොහෝසේ නිදිගරව ගත කරන පිරිස අතර අවදීන් ගත කරන පුරුෂයා ඒ දෙක සමානාර්ථ වශයෙන් තමයි මෙතන පෙන්වන්නේ අප්‍රමාදී ගත කරන කෙනා නිදිවරණ කෙනා වගේම ප්‍රමාදේ වැටි ගත කරන නිසා සහ නිදි බහුල උත්කලයා දෙක බලපුවාම ඒ ප්‍රමාදයේ වැටිගත කරන නිින්ද බහුලත්වෝ ජනතාව අතර විශාලයි ප්‍රමාණ කරන්න බැරි තරම් අප්‍රමාදයෙන් සහ ජාගර ජාගරියාට යෝගේ රකින්න තනිති වැඩිමේ යෙදී සිටින පිළිස් තාම සුළුයි ඒ ඒගොල්ල අතරගේ වැඩ පිළිවෙල බලපුවාම මේක ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒ ප්‍රමාදේ වැඩි වැඩි ප්‍රමාණය වැඩිීමේ යෙදීමේ නිදි වැඩිීමේ යෙදී ගත කරන කෙනා කකුල කැඩිච්ච මේ නොන්ඩි අස්සෙක් එක්ක කඳ කරන සතන් දුවන තරඟ කරන ජවාධික සෛන්‍ය වර්ගයේ බලවත් අස්සේ කුසේ සමේ සංසාර ගමනේ මේ දෛනික එදිනදා බහු මුඛායත විෂයන්හි පවා ඉක්මවලා ඉක්මවලා ගිහලා Tamanට ඕනේ අවශ්‍ය කරන පරමාර්ථයට කොහොම සුවසේපත් වෙනවා කියන එකයි මේ ධාතාවේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකේ අටුවා වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පැවිදි පිච්ච යාළුවන් දෙදෙනෙක් අතරින් කෙනෙක් ඉතාමත්ම කුසීතව කටයුතු කරන අතර තව කෙනෙක් ඉතාමත්ම අප්‍රමාදයෙන් ඒ දිවිචර්යාවන් අනුව විලාවට සක්මන විලාවට පරයන් කියේදී මින් ගත කරලා අර නීති අභ්‍යාසයේ එක්කනා කොහොම ඉක්මනට සර්වඥාන්සේ මේ ශාසන ප්‍රඥාචර්යයන් යම් ඵලයක් බලාපොරොත්තු වෙනවා ඒ ඵලේ ළඟා කරගෙන සර්වඥාන්සේ වන්දනා කරන්න ගිය වෙලාවක සර්වඥාන්සේ අහන ප්‍රශ්නයකට පිළිතුර වශයෙන් තමන්ගේ ඒ සඳහා වූ සතුට ප්‍රකාශ කරනවා මම මේ විදිහට අප්‍රමාදයේදී නිදිවැරීමේදී ගත කිරීම නිසා ප්‍රඥාචර්ය ඉෂ්ට කරගත්තයි කියලා අනිත් එක්කනට එහෙම සපිලෞත්‍ර අධිකරණ බැරි වෙනකොට ඒ අප්‍රමාදී යෙදී ගත කරන කෙනාගේ ಗುಣ වර්ණා පිනිස දේශනා කරන මේ ගාථාව අප්‍රමාද වර්ගයට ඇතුළත්. ඉතින් මෙතනදී මේ අප්‍රමාද පුද්ගලයා සසඳීම සසඳීම පිණිස ප්‍රමාදේ වැටි ගත කරන නිදිබරව ගත කරන ඒ වගේම අලසව කුසීතව අසුගාමී යන පුද්ගලෙක් නිදර්ශන වශයෙන් ගත්තට එහෙම කෙනෙකුට කොනහඬ එහෙම කෙනෙකුට රිදවන්න නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ ඒක තමයි ලෝකේ සාමාන්‍ය. සාමාන්‍ය සීලම දෙනවා. කිතා කර්ම විදර්ශන හොයනවා පමාවේ වැටේ. කිතා කර්ම විදර්ශන හොයනවා කුසීතෝ බුබ්බඩ බුදිය ගන්න. එතන කිතා කර්ම විදර්ශන හොයනවා මට ඉතර වේගය යන බෑ මම මේ පස්සේ යනවා කියන ලෝකයක්. ඉතින් ඒකට බැග්නොත් ඉතත් දොස් කිව්වොත් ඒක ආගමක් වෙන්නේ නැහැ ධර්මයක් වෙන්නේ නැහැ. මොකද ඒක තමයි ලෝකේ සාමාන්‍ය. නමුත් මේ අතරමැද මේ බුදුන් සරණ යන ධර්මයේ සරණ යන සංඝයා සරණ යන ප්‍රමාදයේ තියෙන පුද්ගලයෝ ඒ කට්ටියෙන් ආදර්ශයක් ගන්න නැතුව තමන් අමාවුවන් අතර අප්‍රමාද කුසීතව නිදා ගන්න උන් අතර අවදී පස්සේ යන කටයුතු කරන අතර ඉදිරිපත් වෙලා කටයුතු කිරීමෙන් තමයි මේ වමන යන්නේ. ඒ නිසා මේ ගාථාව අඩංගුල තියෙන බාල වර්ගය නෙවෙයි අප්‍රමාද වර්ගය. බාල වර්ගයේ තියෙන බාලයන්ගේ ලයිස්තුව. බාල කියන්නේ ගුණවන්තකම අතින් දුර්ලභවන්ගේ ගුණ පෙන්වන ලයිස්තුවේ තියෙන ගාථාවක් තමයි බාල වර්ගය. කියලා මේකේ තියෙන අප්‍රමාද වර්ගයේ ඒ අප්‍රමාද වර්ගයෙන් අදහස් කරන්නේ ඒ ਸਰවඥාන්සේ හොඳ කෙනාගේ හොඳ කීම තුලින් අර නරක කෙනා උස්සගෙන උනන්දු කරගෙන ඉදිරියට යන්න හදන කාර්යයට යන්න හදන සම්‍යක් ප්‍රයෝගයක් සම්‍යක් ප්‍රයත්නයක් ඒක නිසා ප්‍රමාදය කියන එක දොස් කියන්න පුළුවන් එකක් නෙවෙයි මොකද ඒක තමයි මේ මුළු ලෝකයාගෙම ආගම වෙලා තියෙන්නේ ධර්මයේ වෙලා තියෙන්නේ පෝසත් වෙන්නේ වෙන ඔක්කොම ටික ලබන්නේ මේ සීල සම්පත් ඉබේ හම්බ වෙනවා හම්බ වේවා කියන අදහස ඒතර කාලා බුදියන්න තමයි. වැස්සක් කෙනෙකුට කියනවලු වැහපම් බුදු වැස්ස කාලා බුදියන්න කියන. ඒකල කියලා බුදියන්න. මේ හැම එන හැම කාරණාවකම කර්ම වෙනවා. කුසීත වීම සඳහා නමුත් එහෙම කෙනෙකුට ඉගමනක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. කුසීතේකට ඉගමනේ ගියත් ඉගමනක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම උදේම යන කුරුල්ලට අදුගානේ බුදු හරි හම්බ වෙනවා. අහුල යන කෙනාට. ඒක නිසා ලෞකික සම්පත් වලත් ලෝකෝත්තර සම්පත්තිවත් මේ දෙකේදීම මේ නිදි වැඩිම නැත්නම් අප්‍රමාදී ඊටාත්ම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් අගය කරලා තියෙනවා. ඒක නිසා මේ අප්‍රමාද වර්ගය ඉදිරිපත් කරගත්තාම කෙනෙකුට ගොඩක් ධර්ම කර්ම හොයා ගන්න පුළුවන්. උනන්දු උනන්දුමත් ජීවිතයක් ගත කරලා එම උනන්දුමත් ජීවිත ගත කරන ඇසුරු කරලා පුළුවන් තරම් ඒකට නිදහසට කර්ම හොයන මේ හේතු දැකීම පැත්තකට තියලා අප්‍රමාද වීම. වෙන විදිහකට කියනවා නම් අපි ඒ තරම් අප්‍රමාද නිසා ප්‍රමාද නිසා උදාහරණ උත්තරයන් වහන්සේ තාමත්ම ඉහළ මට්ටමකින් අප්‍රමාදේ හඳුනා දෙන්නේ. ඒක නොවුන නම් බුදු කෙනෙක් පහළ නොවුන නම් මේ ප්‍රමාදයේ කියන එක නරක දෙයක් බවවත් තේරුම් ගන්නෑ. මොකද හැම කෙනාගේම මනාට තියෙන්නේ ප්‍රමාවට වැටලා ජීවත් වෙන. ඉතින් ඒ බුද්ධාන්තරයක අතරමැද තමයි යන්තම් බුදු කෙනෙක් පහළ වෙලා මේ ප්‍රමාද ලෝකයේ අප්‍රමාද බව ජීවන සඳහන් කරලා අප්‍රමාද බවට උනන්දු කරවන්නේ. ඉතින් ත්‍රිපිටකයේ කියවනකොට මේ අප්‍රමාද කියන ධර්මතාවය නැත්තම් මේ වචනේ අංගවනදී සමානාර්ථ පදයක් විදිහට සතිය කියන පදේ පාළිය සඳහන්. අප්‍රමාදය උපමා භව කියලා සිංහල නගනවා මේ සතිය කියන වචනය සිහිය කියන පදයෙන් සිංහල තුනකට තියෙනවා එයින් මේ අප්‍රමාද පදය උපමා භව කියනකොට දැන වෙන තරම් අර්ථයක් මේ සිහිය කියන පදයෙන් දැන වෙන්නේ නැහැ ඇඟ වෙන්නේ නැහැ. ඒ නිසා මොකක් කරට අපේ පාඩි පාඩි පාඩි පාඩි සත්මාලාවෙන් සතිය සිහිය කියන එක දිගේලා තියෙනවා. ඉතින් සිහිය අඳුරලා දෙන්න සතිය අඳුරලා දෙන්න අප්‍රමාදය දේශී මොකද මේ ප්‍රමාදය කියන වචනේ ඒ තරම්ම බහුලව භාවිතා වෙන බහුලව යෙදෙන වචනයක්. ඒ නිසා අපි මේ ප්‍රමාදයේ කියන කාරහ අප්‍රමාදයේ තේරුම් ගන්න ගියොත් ලේසි වෙන්න ඉඩ තියෙනවා ක්‍රම වේදේ මොකක් මොකද ඒ තරම අපිට ප්‍රමාදය කියන එක ඉදිනදා වැඩක් වඩපත් කරනවා මේ ප්‍රමාදය සහ අප්‍රමාදය දෙක වචනයක් වශයෙන් පෙන්වන්න හදනකොට ප්‍රමාදය පෙන්වන්නේ කලයුත්ත කිරීමට පමා වෙන්න එපා කියලා. කලයුත්ත කිරීමට පමා වුණොත් ඒ කෙනාට අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන්න බැරි නිසා අපි නිතරම දරුවන්ට පවා, ගෝලයින්ට පවා කාට කාටත් කලයුතු කිරීමේ ප්‍රමාණ වීමේ අගය නිතර වඩා කරනවා. ඉතින් ඒක නිසා අමාවස අප්‍රමාදයේ දෙක කළ යුතුයකම් කෙරෙහි, චාරිත්‍ර කෙරෙහි අපේ භාෂාව හොඳට ඉතිරි පැතිරෙලා තියෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ අප්‍රමාදය එකමුණක් නෙවෙයි. මොනවා දෙකක් තියෙනවා. කලියුත් කිරීමේ ප්‍රමාණ නොවෙනවා වගේම නොකලියුත් නොකිරීමේ ප්‍රමාණ නොවීම කියන එක අඩට වැඩිය තද දාර්ශනික අර්ථයක් වෙන දෙනවා. අත්‍යදී තද ආසන්න උත්සන්න අර්ථයක් වෙනස් වෙනවා. අභාග්‍යයකට වගේ ඒ කටෙන් ඉතිරි. ඉතුරු වෙලා තියෙන්නේ කලියුත් කිරීමේ ප්‍රමාණයෙන් දෙපයි කියන එක විතරයි. ඒ නිසා නොකලියුත් නොකිරීමේ ප්‍රමාණයෙන් දෙපා කිව්වට පස්සේ ඔක්කොම වටපිට බලනවා. අද යෙදුමනෝ බලුවොත් නම් මේ අප්‍රමාදාර්ථේ කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. කලියුත් කිරීමේ ප්‍රමාණයෙන් දක්වා නොකලියුත් නොකිරීමේ ප්‍රමාණයෙන් දක්වා. මෙන්න මේකෙන් හැම කෙනාම නොකලියුත් නොකිරීමේ ප්‍රමාණ පිළිබඳ කතා නොකර කලියුත් කිරීමේ සමානවන්නන් අතර රඳවත් ඒකෙන් වෙලා මම තමයි වෙලාවට වැඩේ කෙරේ මම තමයි ඒක කෙරුවේ මේක කෙරුවේ කියලා අඬ හැර පානවා කියා පානවා ඒකත් නරක නෑ ඒක මේ මාතෘකාව කියලා දෙන්නේ එහෙම නැත්නම් ලෝකයේ තියෙන සම්මුති ධර්ම අතු හොඳ දෙයක් ඔව් ඩිංගිත කරි කවුරුරේ මතකල දුන්නත් ඔය කෑ ගහන කෙනා නොකල යුතු නොකලක් ගන්න කීමට කොච්චර උනන්දුවක් කියලා බලනකොට සදාචාරාත්මක වගවීමක් නැහැ සදාචාරාත්මක වගවීමකින් තොරව යුතුයකම් ගැන කතා කරනකොට චාරිත්‍ර ගැන කතා කරනකොට අර ඉස්සරහට නැටුවට පාසලත් ඒ ගේම් වගේ තමයි කියන්නේ. මෙන්න මේ විදිහේ අසාධාරණ කියාපෑමක් නැතුව තමන් කළ යුත්තේ කිරීමේ ප්‍රමාණ වේ නොකළ යුත්තේ නොකිරීමේ ප්‍රමාණික නොවිච්ච බුද්ධලයට බුදුජානන්සේ මේ ධාවේ කියන උප්පන්න පඬිතියක් උපම් පඬිතිය සහජ පඬිතිය කියනවා පාවිච්චි කරනවා. අතන මේ ගාථාපදයේ මේ සුමේදසෝ කියන පදයෙන් සුන්දර වූ මේධාවී කෙනෙක් ගැන සඳහන් කරනවා. ඒක අටුවාව සඳහන් කරලා තියෙන රහතන් වහන්සේ නමක් විදියට. එතකොට අපිට වෙන්නේ රහත් වෙනකන් අපිට මේ ගුණය වඩන්න බෑ වාගේ ඒක නිකන් දුරස්ත වීමක් වෙනවා. ඒ නිසා අපිට ඒක අර්ථකථන දෙන්න වෙනවා. කලයුත්ත කිරීමට උනන්දු සාධු ජනතාව අතරට නොකලයුත්ත නොකිරීමේ ගුණයත් එක්කම සර සමාන්තරවම හැම තැනදීම තියෙනවා. අපි ගත්තොත් ගිහි චාරිත්‍ර ධර්මවල අපි චාරිත්‍ර පැත්තක දාමු ගිහි ආගමික කටයුතු වල අපි සාමාන්‍ය ප්‍රතිපදාව දානීය සීලය භාවනාව කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මේ දානය කියන එක මිය පටලවා ගන්න බෑ බුද්ධ ධර්මයට. දානය කියන එක මේ අත්‍යවශ්‍ය සමාජ ධර්මයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ හැම කෙනෙක්ම වගේ ගත්තහම අපි දැන් කරදරන ඉස්සලා අපි කියාවක් කරගෙන යමක් හම්බ කරගෙන අනුන්ට උදව් කරගෙන ජීවත් වෙන මේ යුගයේ ඉඳලා මේ පස්සට බලහන් ඉදියොත් අපි ඉපදිච්ච අලුත කිරිසක් එක් වාගේ කාණ්ඩ කෑමක් නැතුව අඳින්න ඇඳුමක් නැතුව මැස්සෙක් කියලා ගන්න බැරුව වතුරුෙක් කියලා ගන්න උරුකුරු හොවින කාලේ අපිට මේ දෙමාපියෝ වැඩි හිටියෝ ගුරුවරයෝ දීපු කරපු ඒ ආහාර පාන අරසාව ඉන්දුන් හිටුන් වගේ දේවල් සියලුම දේවල් ආපසියමක් බලාපොරොත්තු නොවි අපිට ලැබිච්ච දේවල්. ඉතින් එහෙම කරලා හැදිච්ච අපි කරදර දුසුනාට පස්සේ එයමඩ යක්කට සලකන්නේ නැත්තම් නැත්නම් අපිට යකුරු කරපු ගුරුවරුන් සලකන්නේ නැත්තම් කියලා දේවල් සලකුවේ නැත්තම් ඉතින් ඒක මේ බෞද්ධ පින්කමන්නේ අතපොරුස ගතියක් අමනෝඥ ගතියක් පහත් ගතියක් තීසං ගතියක් තුච්ච ගතියක් පහර ගතියක් ඉගෙන ගන්න කියන්නේ කරනවා. අපිට උදව් කරපු කෙනාට අපි උදව් කරන්නේ. ඒ වගේම තමයි අලුතින් ඉපදින දරුවන්ට උන්වත් අපි ඉපදිනකොට වගේ හය හතර තේරෙන නිසා උන්ද යමක් ආප බලාපොරොත්තු නැතුව දෙවි ඉගෙන ගන්නවා. ඒව දාන්නට වැටෙන්නේ නැහැ. ඒක මේ භවයේ පැවැත්ම සඳහා චාරිත්‍ර ධර්ම. මොකද ගෙදෙටි එලිපත්තට හිඟාගෙන අපි ගන්නට මේ මොකද නැතිකමට යමක් ඉදිරි ගන්නකොට දොස් කියන්නේ කයි දෙන්න ඕන. ඉනිවාසයෙන් ආන්කරයක් දක්වනකොට දෙන්න ඕන. යමක් තමයි තියෙන කියලා දෙන්නේ නැත්නම් ඉන්නේ කොහොමයි මේ සමාජයක් පවතින්නේ අන්න මේ කටයුත්ත ආගමක් ධර්මයක් වගේ පත්තර ගන්න ගියාම තමන් ගන්න නවෙනට ආනුමුද්දන් දිය යුතුයි ගන්න දෙන එක නම් හොඳ නෑ ආදී වශයෙන් සාරාර්ථ ගමන්නේ මොකට අහුවෙලා ධන්නේ වල වල ගන්න. ධානේ පොලේ මාන්නකාරක. එමුද මේ කිව්ව තුවා දක්වන්න හදනවා. මම දන් දෙනවා අරයා දෙන්නේ නෑ. මේ මොකක්වත් නෑ මේ දාණය නැත්තම් අපිට ඒ නැතිබරි කාලේ ලැබිච්ච දේවල් වල හැටියට අපි මේ කරන්නේ කොච්චර පොඩ්ඩයි මේක මේකේ උත්කෘෂ්ටව කරන්නේ මේක බුදුහාමුදුරු වගේ මේ ශ්‍රේෂ්ඨ ධර්මය දේශනා කරන සාස්තුන් වහන්සේලමක් කියන්නේ ඕනේ ඒක මේ තිරසනා බව එළිය පැටව ගාපම කරන තර කියලා බලන්නකෝ ආයෝකට මේ බින්දු කාංශන ගන්න යනවා නැත්නම් එහෙම නැත්නම් ඉස්තිසාසින සාත්‍ර මොකක්වත් ඉගෙන ගන්න ඕක එකට වැඩි කරනවා හැම සතෙක්ම වැඩි කරනවා එව්ව නිකන් උඩට පටලව ගන්න යන නරකයි. ඒකේ තියෙන ලස්සන ගැට ක්‍රමයක්. ඒ ඒකදී දාණය සඳහන් කරලා තියෙන්නේ මේ ආපසු යමක් බලාපොරොත්තු නැතුව කර්මේශා කර්මඵලයේ අදහගෙන සංසාර බය දක්වලා දෙනවා. දෙන්නට දෙනව නොදෙන්නට දෙනව. අපට කිසිම අපේක්ෂාවෙන් තොරව දෙනවා. ඒකට කියනවා ආගහිත චිත්තෝ දානං දීති. ඒව දානේ උත්කෘෂ්ඨ ඵලය ඒව බුදුහාම ප්‍රපෙන්න දෙන්නේ නම් දානේ කියන එක ඒක මේ කරත්න සඳහා අත්‍යවශ්‍යයි. ඒකට අපි ශක්තිය චාරිත්‍ර කියන. ආගම ධර්මයක් කියන්නේ ඔය චාරිත්‍ර. ආය සමාජ අපාදින අවශ්‍ය කරන චාරිත්‍ර කළ යුතු යුතුකම් කියලා කියනවා. නමුත් මේ ඥානය දීම යුතුකමක් නම් දාණය දෙන්නේ දීමේ බලාපොරොත්තු වෙන අනිත් කෙනාගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා වැඩි වීම නම් තව කෙනෙක්ගේ ආයුෂය නැති කිරීම නොපනත් කරනවා. ඒක නොසන්දාරක. අනුන්ට අවශ්‍ය වැඩි වේවා කියලා දන් දෙන මිනිස්සයාට ඒකාන්තයෙන් දකුණකින් දන් දෙන ගමන් දකුණේ සතෙක් මරනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම තිස්සේ කෙරෙනවා. ඔළුව ඇතුලේ මේ එක පළු දෙක දෙකට කර කරන්න බෑ. ඒ නිසා දන් දෙන මිනිස්සයා අවශ්‍ය වර්ණ සත්‍යබල ප්‍රාර්ථනා කරලා දන් දෙන මිනිස්සයා නොකල යුතු නොපනත්තම තමයි සතුන් මැරීමේ වැලකී සිටින්නේ. අනුගේ හිතසුව සලසලා දානයකින් අනුන්ද දුක් කරදර නැතිනම් මම චහොරකම් කිරීමේ වලකින්න ඕනේ. ඒ නෑ ඔය ආවට කියලා සත්‍යක්ම වල කමන්නේ හොරකම කියක් හොරකමනේ දාන විතරක් කරන්න ඕන කියන කතා. ඌවට බණ කියන්නේ නැත්නම් කවදාවත් බයිලා කියලා කියන්නේ. ඉතින් හොඳට වෙන් කරගන්න ඕනේ. කලියුත් නොකිරීමත් නොකලියුත් කලියුත් කිරීමත් නොකලියුත් නොකිරීමත් මේ දෙක සමබර වුණාට පස්සේ තමයි ජීවිතේක පොදුවට පෙළ ආධ්‍යාත්මික පොදුවට පෙළ ආගමක් හැදෙන්නේ. නමුත් මේ දෙකෙන් අන්නදාම් කලියුත් කිරීමේ වර්ණ කතා කරාට නොකල යුත්තේ නොකිරීමෙහි මාත්‍රකාවක් දක්ව කරලා. ඒ තරමටම අපි මේ ධර්මයේ වවා ගන්න ගන්නවා. එන්නද අපි දේශයට සාහසුවක් කටයුතු කරනවා. අපිට ඒ නිසා මේ වගේ ධර්ම පොදුවේ කාටවත් උඹත් කරපන් උඹත් කරපන් කියන්න බෑ. තමා පිළිබඳව කන්නාඩි කිමුණ බලවා වගේ කරලා අපි කල යුත්තේ කිරීමේ පමණද වගකීම අරගෙන තියෙන සදාචාරයක් වලට නැත්නම් නොකලිවෙත් නොකිරීම කොච්චර දුරට කරනවා. ඉතින් මෙන්න මේක සලකන්න පටන් ගත්ත දවසේ තමන් වශයෙන් නොකලිත නොකනක්කම් කෙරෙන්නේ නැහැ කියලා සුද්ධවන්තයෙකුට සුද්ධවන්තයෙක් වශයෙන් අත උසලා කියන අමාරුයි කොච්චර දුර වෙනවා. මෙන්න මේක නැතර කියනකොට මොකද කරන්නේ? ඉතින් ඒ නිසා මේ ධර්මතා දෙක දානය කළ යුතු කිරීම වශයෙන් නොකලේ සීලය කියලා කියන්නේ නොකලේ යුතු නොකිරීම වශයෙන් ගන්නකොට සර්වඥ දේශනාවේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ආර්යයන් වහන්සේනම මේ ධර්ම පිළිබඳ හොඳ ස්ථාවරයක් ලබ කෙනෙකුට දානය කියලා ඉතුරු වෙන්නේ මේ සතුන් මරීමෙන් කරන අපේ දාන විතරයි. සොරකම් නොකිරීමෙන් කරන අපේ දාන විතරයි. කාමීත්‍යචාරය නොකිරීමෙන් දෙන අපේ දාන විතරයි. ගුරු කීරමෙන් ඉස්සතනේ වෙන්වීම කියන අපේ දාන විතරයි. මත්පැනින් දුරු වීම කර ජීවන රටාවෙන් දුර වෙන කියන අපේ ළඟ තමයි. ඒක නිසා පාණතිපාතම් වික්කවේ පාණතිපාත විරහිතෝ වික්කවේ අග්ගදාන මහා දානං අරියස්ස විනයේ කියලා බුදුහාම සඳහන් කර තිනවා. ඒක නා දික්කතුවම කරන දාණය තමයි කවදාක සතෙන් මරන්නේ නැහැ කියලා අභේ දාන දෙනවයි කියලා සතුන් විශ්ේ පවතින මේ පැවැත්ම නැත්නම් බාහිර ශික්ෂා පදේ නොකඩීම විශාල දානයක් විදිහට සඳහන් කරනවා ආර්ය විනය. ඒකට යන්න බැරි අය ආන නොකිය අය ඒ දසදාන වස්තුව මාර්ගයෙන් ඇසිස්මස්ලේ දන් කියන මාර්ගයෙන් මේ කරනවා. ඒක නම කොඳුයට පෙලක් නෑ. කොඳුයට පෙලේ එන්නේ සතුන් නැමැදීමට ජීවිෂගත දවසේ. තමන්ගේ ශක්ති ප්‍රමාණය උත්සාහ ගත්ත දවසේ නෑ. ඊට පස්සේ මේ පිට කරපු අත්‍යකේ මම ආයෙ කවදාක සතෙක් මරන්නේ. එතකොට දැක දැක දැන දැන ඒ හිංසා බාධා කරන්නේ නැහැ කියලා තමන් ඉදිරිපත් වෙන්න පුළුවන් නැත්නම් ඉන්නේ ඉන්නේ ඉන්නේ පැත්තකට කරගන්න පුළුවන් නම් ඒක කියන්න පුළුවන් අප්‍රමාණ. ඒ වගේම දන් දෙන කියන මොනම තාලයකවත් අයුක්ත හොරකමයි. තමයි රොතුන් දෙ ගැනීමේ පුළුවන් තරම් ප්‍රයෝජනවා. ඔබේ සංකේ. වගේම කාමිකාචාරයේ වශයෙන් අද බල කාම හැසිරීම නෙවෙයි අනවශ්‍ය විදිහට රූප බැලීම අනවශ්‍ය විදියට ශබ්ද ඇසීමේදී ආශාව, අනවශ්‍ය විදියට ගන්ධ රස බැලීමේ ආශාව, අනවශ්‍ය සුඛෝභෝගී වස්තු වල තියෙන ආශාව සේරම වැඩෙන කාමයට. ඒවා පිළිබඳව අසීමිතව යෙදෙන ගමන් සම්පින්කම් කරලා ඉුවාගේ හිතුවෙන අඩුපාඩුකම් මකන් තමයි. ඒ වගේම අනිත්‍යතර කියනවා කිසිම දානයක් නොකර හිටියත් තමයි සතුන් නොමැරීමට හොරකම් නොකිරීම කාමීච්ඡාචාර නොකිරීමට බොරු කියලා හිසතර පරිසතර නොකියාමට මත්තනේ අර ජීවිතය වැලකිලා ඉන්නවනම් ඒ මනසට බුද්ධ ආදී උත්තරමනදලා වැඩියෙන් කර කරනවා ඒත් ස්තුති කරලා පස්සේ තමයි නන්දනාගේ ස්තුති කරන්නේ ඒ නිසා සඳහන් කළ කියන යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක අධිෂ්ඨාන පූර්වකව සතෙක් නමරා ඉන්නවනම් ඒ පුදුලට එකතු වෙන කුසලය අපමෙයයි අපවත්තක් ප්‍රමාණ කරන්න බෑ විචරයි කියලා කොට ගන්න බැරි තරම් මහා කුසල ස්කන්ධය සිද්ධ වෙනවා මෙතෙක් නොබලා සිටිනකොට අදිෂ්ඨාන දුක. ඒ සර්වඥ උදාහරණයක් වශයෙන් කියන්නේ ඒ චිත්තක්ෂණයක එකමනුෂ්‍යෙක් සත්‍යක් නොබලා ඉන්නකොට ඒ චිත්තක්ෂණයේදී අපේ ලැබෙන සත්‍ය ප්‍රමාණය සත්තු ගන්න මෙච්චරයි කියන බෑ ලෝකේ සෑම සතකටම ඒ මනුෂ්‍යයාගෙන් බයක් නැහැ ඒ තරම් කුසල් සිදු. ඉතින් මේ දෙකේදී මේ කලියුත් කිරීම සහ නොකලියුත් නොකිරීම කියන මේ සීලය ඇත්තටම මේ අප්‍රමාද ප්‍රතිපදාවේ පළවෙනි පියවර. ඉන්න පරිපෙඩක පළවෙනිම තියෙන සඳකඩ පහන තන විස්තර දෙයක් තමයි දාන්නේ. ඒ ඒක තම පොළොව මට්ටමේ. පළවෙනි පියවර තමයි සීලය සඳහන් සීලය අප්‍රමාදී වශයෙන් බලනකොට පළවෙනි. කලයේ නොකලයේ නොකිරීම පිළිබඳව පමා වෙන්නේ. ඒක කවුරුත් කියනකන් ඉන්නේ නැහැ. ওই දවල් දැක්කට කමන්නේ රෑ ඔය එකක් එක්ක වලට කමන්නේ කියලා දවල් එකක් රෑ එකක් එන්නුකුත් නැහැ. ඉස්සර එකක් පස්සේකුත් එහෙමත් නැහැ. Taman අදිෂ්ඨාන කෙරුවනම් එතන Taman දකින්න පුළුවන් අනිත් මිනිස්සු සිල්ලක්කාරව සතුන් දඩේමේ. අන්‍ය සතාට වෙඩි කියන. විශාල සත්තු ගණක් වරපේකන වැඩි දක්ෂෙක් විදිහට සතහන් කරන මේ ලෝකයේ අදිෂ්ඨාන පූර්වක සතුන් නොමරයි. නැත්නම් හොරගම් කිරීමේ අන්ධහර පාන ලෝකයේ හොරකම් නොකරයි. කාමීත්‍යාචාරයේ සුභෝගීත්වයේ මේ පීනන ලෝකයේ පුළුවන් තරම් ප්‍රයෝජන සරකලා වැඩ කරන මිස අනවශ්‍ය කාම ගුණ වලට යන්නේ. බොරු කේල මිනිස්සුන්ට පරිසවචන තමයි අනවශ්‍ය වචන කතා කිරීම. මේක හුඟව දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. ඒ වචන කතා කිරීමෙන් Taman කොච්චර ගුණ ධර්ම වැඩුවත් ඒක ඇයිදල් කූඩකට වතුර පුරවන්නා වගේ අවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ. ඒක පිළිබඳව තමයි සීමාවකට එන තෙක් අදිෂ්ඨානයක් ගන්න තරම් කල හැකි තාක්ෂුට වචන කතා නොකිරීමෙන් තමයි මේ පක්‍රමාදී සහ සමාධිය කියන එක එකතු වෙන්න පටන් ගන්නේ. කොච්චර එකතු කරත් කතා කරන්න ගිය ගමන් ඒක සම්පූර්ණයෙන්ම ඊගල් කුඩට වතුර පුරවන්න වගේ. මේ කාටවත් තේරෙන්නේ නැහැ ඔය ටිකක් කතා කරුවාට මොකක්ද වෙන අකුසල කර්ම කියලා. නමුත් ආන්තර බලනකොට මොන විදියෙන්වත් සතිය හිටියේ මොන විදියෙන්වත් සමාධිය හිටින්නේ නැහැ. ඒ මොකද මේ හතර ආකාරයක හිල් හතරක් තියෙනවා. කියන්නේ බොරු කේලම හිස් හතර පරිසවත. මේක භයානකම දේ තමයි ඊශ්වර. තේරුමක් නැතුව නිකම් උන්වට කතා කරනවා. ඉතින් මේ අප්‍රමාණ ධර්මත් එක්ක වඩා සතෙක් මරණ අකුසල කර්මයක් ඒ තරම්ම සිද්ධ වෙනවා. අනවශ්‍ය හිස් හතර කතා කරනවා. මේ කවුරක්වත් හිතන්නේ කර්මපතක් වෙනවා කියලා මේ හිස් හතර කතා කරනවා. එහෙම දන්නවනම් කටට ඉක්ව දාන්න. දෙන්නේ කෙනෙක් කියනවා කටුකුතු කටුකුතු ගන්නකොට යන කූඩි බලන්න දෙන්නේ කෙනෙක් කියනවා මොනවද ඒක කියලා කතා කරනවා දෙන්නේ. ගමන සැකලනවා බයවගේ තමයි දෙන්නේ කෙනෙක් කියනවා කතා කරනකොට ඒක නිකන් මොකද උවා. ඉතින් ඒකල කියනවා සත්‍ය හරියන්නේ නැහැ මට මට සමාධිය හරියන්නේ නැහැ. ඒ ඔක්කොම වැටෙන්නේ මේ කළ හැකි කළ යුතු අනුගෙන් ආදර්ශ ගන්නතු තමන් බමනක් කළ යුතුයි. ඊවට කියනවා අප්‍රමාද ධර්ම. ඒක කාටවත් උගන්වන්න යන්නත් එපා. මම හිතනවා මිනිස්සු හිතන්නේ මේ සමාජ ධර්ම වලට විරුද්ධව කතා කරනවා. මේ මේ මේ මොකද්ද ඔය කතා කරපුවා මිනිස්සු නාකුදල කර්මේ. ඒක තමයි මේ අප්‍රමාදී හකින නිසයි මේක මේ දුර්වකමක් වෙන්නේ. එහෙම නැත්නම් අදක්ෂකමක් වෙන්නේ. අප්‍රමාදී කිසිම නැති කට්ටියට ඒක ප්‍රශ්නයක් නැහැ. මුටි එකට කරන කර්ම වලට වගේ කියන්නේ. තමන් දැනගන්න තමන් නිතරම ලද කුංචි විවේකයේ පවා මේ අප්‍රමාද වෙන්න හදනවා නම් ලද කුංචි විවේකයේ පවා සමාධියක් සතියක් ගන්න හදනවා නම් ඒ සඳහා කල යුත්තේ කිරීමට වඩා නොකල යුත්තේ නොකිරීමයි මෙතන වැදගත් වෙන්නේ කියන එක නොකිය යංගාතෙන් කියන තමයි කරුවචන් වහන්සේ සබ්බ පාපස්සා කරණං කියන සියලු බුදුරන් වහන්සේලාගේ මේ ප්‍රකාශය මේ කරලා තියෙනවා. ඊට පස්සේ තමයි කුසලසෝක සම්පත. සියලු පාපයෙන් වැළකීම තමයි කල යුත්තේ. එදා එයාට විතරයි කුසලයක් කරන්න පුළුවන්. නැත්නම් කුසල කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. නමුත් මේක බලන්න ආගම සහ ධර්මයේ දෙක ගත්තාම ධර්මයේ හැම වෙලාවෙම කල යුත්ත කිරීම ගැන කතා කරනවා නොකල යුතු දේම අමතක කරනවා. ධර්මයේ හැම වෙලාවෙම නොකල යුතු නොකිරීම ගැන කතා කරනවා කල යුතු කිරීම පසකරනවා. ඉතින් මේ විදිහට මේ ඉස්සරපස්ස හදා ගන්නවා කියන එක ජීවිතයකට ව්‍යාකරණ හදාගන්න මේ ජීවිතේ පොදුවට පෙළ හදනවා මේ ජීවිතේ ආධ්‍යාත්මයට එකතු කරනවා වගේ ඉතින් මේක හරි අමාරුයි සෙනගක් එක කරා හැබැයි Tamanda කරන එක වළක්වන්න පුළුවන් జగතිකුත් මේ ලෝකේ නැහැ මම අදිෂ්ඨාන ගත්තොත් මම මේ දෙක කරනවා කියලා ඒක වළක්වන්න කෙනෙක් ලෝකේ නැහැ වළක්වන්න ඉන්න තියෙන තමන්ගේම ඕඩකම තමයි තමන්ගේම ආශාව තමයි අනේ නිසා මෙතනදී අප්‍රමාද අප්‍රමාදය අප්‍රමාදම් පමත්තේසු ප්‍රමාදේ වඩන්න ප්‍රමා වුණාට ඕ කතා කරන පුරුෂයන් අතර පුළුවන් තරම් අඩුවෙන් කතා කළව කතා නොකර ඉන්න පුරුෂයෙක් කරා. ඒ වගේම කායික ක්‍රියාවල වුණත් අසතියින් කරන රාග දෝෂ මොහොනි සිදු කරන සෑම කායික ක්‍රියාවකින්ම කාට හරි වැරද්දක් වෙන්න පුළුවන් දුස්චර්යයක් වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා වළක්වගෙන ඉඳගෙන ඉඳගෙන වළක්වන්නේ ඉන්න අදහසින් බලනකොට එක පය පැයක් වාඩි වෙලා හිටියොත් කොච්චර කුසල් වෙනවද කියලා කල්පනා කරන මේ පැය නැත්තම් කොච්චර වචන කතා කරනවද කියන එක සංසන්දනය කරනවා. පැයක් වාඩිලා හිටියේ නැත්නම් කොච්චර දඟලනවද කොච්චර වැඩ කරනවද මේ සෑම වැඩකින්ම දුස්චරිත වෙන්නේ. ඒ නිසා පැයක් භාවනා කරලා යමක් නොකර භාවනා සත්‍ය සමාධිය නැති වුණත් කායික ක්‍රියා කරන්නේ නැහැ එතනදී. වාචසික ක්‍රියා කරන්නේ නැහැ මේ යැත්තෙන් තමයි මනින්න ඕනේ පැයකට. වෙන වරණ දවස් දවසේ පැය කීයක් කොට දා ගන්න පුළුවන්. විනාඩි කීයක් කොට දා ගන්න පුළුවන්. තප්පර කීයක් කොට දා ගන්න පුළුවන්. හුස්ම ගන්න කීයක් කොට දා ගන්න පුළුවන් කියන බලන්න ඕනේ. මේ හුස්මට හිත යෙදිලා එහි ගත කරනවා නම් කායික ක්‍රියා කෙරෙන්නේ නැහැ. වචන කතා වෙන්නේ නැහැ. මේක තමයි පිට. මේ විදිහට සීල කුසලයේ සීල ධර්මයේ අප්‍රමාද වීම කියන එක සංසන්දනය කරන්නේ මේ වීතික්‍රම කෙලස් කියන කෙලස් වල දෙන ඉතාමත්ම ගොරෝසු ඝන බහල කෙලස් එක. වීතික්‍රම කෙලස් කියන්නේ සමාජ නීති උල්ලංඝනය කරන කෙලස් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය, වරු කේලම ඊශ්වරයන් පක්ෂ වචන මත්පැන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් මේ සවලෙන් මුදල්ලෙන් අයින් කරන්න පුළුවන් කුණු තියෙද්දී ඊට සියුම් මට්ටමේ වට යන්න බෑ. ඒ නිසා වීතික මට්ටමේ කෙලස් ගැන කතා කරන සීලෙන් අපි අප්‍රමාද වෙනවා. එයාට තේරෙන්න පටන් ගන්නවා සීලයක් රකින්න කෙනාට ඒ කොච්චර සීල් රැකගන්න උනන්දුවකින් තැන් වලට ගිහලා සීල තුන අතර උජිනී ස්ථානයේ හිටියත් අපේ හිත කොච්චර නොසන්නාද නොසන්නාද කොච්චරක් කරන්න වෙන විදිහ රාග හිතේ ආශ්‍රය කරනවද ද්වේෂය ආශ්‍රය කරනවද නිදිමත ආශ්‍රය කරනවද සැකේ ආශ්‍රය කරනවද එහෙම නැත්නම් පශ්චාත්තාප ආශ්‍රය කරනවා. ඉතින් එහෙම ගිල්ලක වෙලාවකට ඒකක් ලොකු වෙලා ගන්න පහළ වෙලා ගියාම නොදන්න විදිහට කායික ක්‍රියා නැත්නම් සිල්පද කැඩීම පවා වෙන්න පුළුවන් නිසා කවදා හෝ සිල්පද රකීමේ දක්ෂ වෙච්ච එකනා සිල්පද විශේෂ අප්‍රමාද වෙච්ච එකනාට යෙදෙනකොට දෙන මේ හිත කියන එක හදන්න නැතුව කය වචන දෙකේ ඇදිල්ල බොහෝම මතු පිටයි කියන්නේ. ඒ නිසා යාට ඒ කය වචන දෙකේ සංවරයක් වගවීමක් සදාචාරාත්මක වගකීමක් ඉදිරියට යන්න නම් ඊට හැදීමක් අවශ්‍ය වෙනවා කියන එක පිටින් කවුරක්වත් කියන්න ඕනේ නැහැ වැඩි පොලොස් ඉලක්ක කෙනා ඇත්තටම සීලය දැනගෙන දකින්න නම් අනිවාර්ය අවශ්‍යයි. අනේ එතනදී ඊට වැඩි බරපතල අප්‍රමාදයකට යනවා. ඒක කියන සමාධි විශේෂ අප්‍රමාදින සමාධි ශික්ෂාව. සීල ශික්ෂානේ සමාධි ශික්ෂාව. ඉතින් එතනදී අපි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ මූණ දෙන කෙලෙස් වලට කියනවා අරිඋත්ථාන කෙලෙස් කියලා. ඒක විතර විවාදේ පවතින වචනයක් නෙවෙයි. නමුත් මේකට සාමාන්‍ය භාවනා වචන මාලාවේ සඳහන් කරන්නේ නීවරණ කියලා. නීවරණ පහක් හිතේ චෛතසික වාසයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවා ක්‍රියාත්මක වෙලා වෙලා යම් මට්ටමකට බඳ ඒක ක්‍රියාවට නැගෙනවා වචනයට නැගෙනවා කායික දුස්චර්ච වාචික දුස්චර්ච වලට යනවා. ඒ නිසා ඒ මට්ටමට යන්න ඉස්සලා නීවරණ මට්ටමේදීම දේයට ප්‍රමාවට වෙන්න දැනතු අප්‍රමාද විනීකට අත්කන සමත භාවය. සමත භාවනාදී උත්සාහ කරන්නේ මේ කය නැත්නම් මේ පංච වෝකාර වෝහාරක වෝකාර භවයක ඉන්න මේ පුද්ගලයා හැම වෙලාවෙම ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් හිතෙන් කියන මේ හය පොලෙන් ගනුදෙනු කරනවා ඒ පුද්ගලයාවත් ඇත්තට දන්නේ නැහැ මේක මොන න්‍යායයට වැඩ කරනවද මේ පුද්ගලයාට පාණයක් නැහැ මම ඇහැ විතරක් තියාගෙන අනිත් එක පාණය කරන්න පුළුවන් කියලා ශක්තියක් යාර නැහැ නැත්නම් මම වෙලා වැඩ ගැතියක් මට ඇහෙනවා මට ඒකම අහගෙන ඉන්න ඕන මට අනිදේව නොවේවා කියලා පාන්නේ කරන්න ගැතියක් නැහැ. දැන් හොඳ මිහිරි සුවඳක් තියෙනවා මට ඒ සුවඳමයි ඕනේ මට වෙන දෙයකට හිත යන්න එපා. මේ සුවඳ වේටපන් කියලා පාත් ගන්න පුළුවන් ශක්තියක් නැහැ. එනම් දිවට හොඳ රසයක් දැනෙනවා. කයට පහසක් දැනෙනවා. අනිත් මේකෙම විතරක් හිටපන් කියලා කයට කියවුවාට හිතට කියවුවාට හිතින්නේ නැහැ. එන්න මේ විදිහේ හිල් හයකින් එහාට මෙහාට පයින්නේ ගනුදෙනු සිදු වෙන මේ තැන කොයි ආකාරයකට නන්නතර වෙලා තියෙන්නේ කොයි ආකාරයට අසංවිධිත කොයි ආකාරයට න්‍යායපත්‍යක් නැද්ද කියන එක ඒ නීවරණ වල යට වෙච්ච සංවරයක් නැති කෙනාට හිතා ගන්නවත් බෑ මේ නීවරණ කියන එක කවදා හරි ජීවිතේ රකින්න පුළුවන් සංවර කරන්න පුළුවන් ඒක හරි භීතිකාවක් තියෙන භාවනා පිළිබඳ අපේ කාදාකත් භාවනා කරන්න බෑ. භාවනා කරලා කොහොමද මේ පල්ලයට ගන්න ගාන කියලා හරවන්න වගේ කරන්නේ කොහොමද කියලා ඒ තරමටම මේ විචිත්‍රව කෙලස් කරනවා ඇහ කන දිව නාසය කය මන කියන හය දොරේ. මේ ਸਰවඥාන්සේ පවා පිළිගන්නවා මේ හයෙන්ම මේ ගන්න දෝ කෙලස් ආලණයකට හෝ හික්මීමකට හෝ නතු කර ගන්න බැරි බව. සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානං කිං නිවාරයේ කියලා සර්වතනසගේ අෂ්ඨමාන පුච්චාය ධ්‍යාන සංසමේ ප්‍රවාහ රාශියක් මේ ගලන යල්මේ කෙසේනම් මේක කීකර කරගන්න. ඒක සර්වචන සඳහන් කරන්නේ සමන්ති සම්පන්ති ලෝකේ සති තේසං නිවාරය. මගේ හිත මගේ පංචෝකාර භාවය මගේ මේ වෙලාවේ චාරකින්තරව න්‍යායපත්‍රිකින්තරව හැකියාව ඇදීමකින්තරව ඉක්මීමකින්තරව හිතට පයින්නවා කනට පයින්නවා නාසයට පයින්නවා දිවට පයින්නවා කයට පයින්නවා නැවත හිත හිත වශයෙන් දුවනවා මේ වගේ පිස්සු රිලෙවෙක් වාගේ හිත පයින් බව දැන ගැනීම පවා මනුෂ්‍ය ජීවිතේ විශාල දොර කවුරුන් යුක්තයි. ඒත් මගේ හිත මෙච්චරම තනින් තනින් පයින්නවා කියලා දැනගන්නකොට කාටවත් ආඩම්බරයක් හිතෙන්නේ නැහැ. කාටක සතුටක් හිතෙන්නේ නැහැ. ඒ නිසා පශ්චාත්තාප වෙලා ඉන්නවා. මේ හිත තනින් එක නතර වෙච්ච දවසේ මම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ. එදා වෙනකම් භාවනා කරන්න වෙන්න ඕන කියලා ඒක දකින්න දකින්න දකින්න ඉච්ඡා මාකටයටපත් වෙනවා. පසු බානවා, හේ බානවා කරන්න බෑ කියලා හිතනවා. ඒක සාධාරණයි. ඒ තරම්ම කෙලවරක් නොදෙන සංසාරේ නානා වස්තු වශයෙන් නානා කාම ගුණයන් ඇතිරිච්ච මේ හිත විචිකමට්ටමින් පරිඋත්ථාන මට්ටමින් නතර කරනවා කියන එක භයානක සාකනක්. භයානක යුද ප්‍රකාශය. ඊසා සර්වඥාන්සේ කියනවා මේ වැඩේ සඳහා ලේසි ක්‍රමේ තමයි එහෙන් කටයුතු නොවීම සඳහා ඇත්තට වහගන්නේ. මේ පරිශ්‍රණය කිරීමේ අදහසෙන් අපි මේ විචල්්‍ය සාධක 6න් එකක් 100 100ක්ව වහලා දාමු. ඇත්තට වහගෙන රූප නැත කරන්න බෑ. ඊට පස්සේ ශබ්ද නැත්තකට යන්න කියලා. ඒක කණෙන් ගන්න දේ නතර කරන්න. මොකද ලෝකේ ඉතාමත්ම කලාතුරකින් තමයි සතෙක් ඉන්නේ කන් වහන්න පුළුවන් සතෙක්. කනට එක්ක හැම වෙලාවෙම සදාකාලික විරුද්ධ ආයතනයක් ඉතින්සයි එක තනයි අපිට තියෙන ශබ්ද නැති තැනකට. මේ ශබ්ද නැති තැනකට ඇවිල්ලා එතන කතා කරගෙන ඉන්නවා. තොක්ක කනලා මදි. ඉල්ලෙන් නැින්න ඕනේ තොක්කක්. එතන එන්නේ මේ සත්‍ය නොකර පැත්තකට ගිහින් ආවට පස්සේ පටන් අර ගන්නවා ඒ සත්‍ය කතාව. ඒ නිසා ඒ වගේ තැනකදී තීරෙනවා මේ හික්මව ගන්න අප්‍රමාද වෙනවා කියන කොච්චර තමංග රුචර්ජකම් පාවා දෙන්න ඕනද මේ මේ නියරට එක වැඩ කරනවා. ඊටසේ නාසයේ දෙන ගඳ විශේෂ, දිවට එන රස විශේෂ පුරුවාන්තරම් පාලනය කරන්න ඕනේ. ඒක එච්චර සාමාන්‍ය යෝගාවචරයට අද බල ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. ගඳ සුවඳ කියන එක මේ වගේ පරිසරයක ආපම එක ලොකු ප්‍රශ්නයක් කරන්නේ. ඒ වගේම ජීවිත රස කියන එකත් අපි කෑම ගන්න වෙලාවෙදි කරලා අනික කඩේ පුළුවන් තරම් ඊළඟපස හෝ කෑම හෝ පුළුවන් තරම් නතර කරලා ඉක ඉත ප්‍රස්තාවල ආරම්භ කරන ජීවිත විවේක ගන්න. විතරෝ ඕනාර කතා වෙදී කටයුතු කරනවා නම් ඒ දිව ඇවිස්සලා තියෙන යාව කම්පත් වෙන පැත්තට වැඩිය මේ කලබල වෙන පැත්තට වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒකත් අතර කරගන්න. ඒකට මේ කය සචේතනිකව කරන කායික ක්‍රියා සියල්ලම නතර කිරීම සඳහා සුදුසු ඉරියව්වකට යන්න. ඒකෙදි සර්වඥයන් සඳහන් කර දෙනවා ඉරියව් හතරක් තියෙනවා නිදාගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව සහ ඇවිදින ඉරියව්ව. ඒකේ නිදාගෙන ඉන්න ඉරියව්වේදී ගොඩාක් දුරට සචේතනික ක්‍රියා නැහැ. නමුත් ප්‍රමාදයට විරුද්ධ වෙන පමාවට වැටීම සහ නින්දට වැටීම සිදු වෙන්නේ තියෙන නිසා ඊට නෙවෙයි හිත වෙන නිසා ඒ නින්ද බෞලිකට වෙන සතපනේදීව ආධුනිකට අයින් කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව දරුවචනාංශය රෙකමන්ඩ් කරනවා. මොකද ඉඳගෙන ඉරියව්වේ හොඳට පටලව සමබරව සමමිතික වාඩුණාට පස්සේ ටික වේලාවක් ඉරියව්වේම කය තියන්න පුළුවන් හිතලා යමක් නොකරන හරි බැරි නොගැයි. හරි බැරි ගැස්සලා වාඩි වෙලා එහෙම ඉඳලා. අන්නේ දඟලන්නේ නැතුව ඉන්න ටිකේදී කායික ක්‍රියා නැහැ කියලා කියනවා. මේ සචේතනික ක්‍රියා නැහැ. අචේතනිකව සිදුවෙන උලං ආසදපසාසි ප්‍රාණයාමි සිදුවේ. එචා කියනවා හිත හිත කියන ආයතන මේ අචේතනිකව සිදුවෙන ක්‍රියාවට 100ට 200ක් අවධානය යොමු කළා 100ට 200ක් සතිය යොමු කළා හැකි තාක් ශක්තිය යොදලා සියලුම මේ ලෝකේ කරපු වටිනාම පින්කම විදියට මේ හුස්ම දිහා බලන ඉන්නේ කියලා කියනවා අචේතනිකව සිදුවෙන හුස්ම දිහා ආයාසයෙන් කරන එකක් නෙවෙයි නැත්නම් බිම්බේ වැටෙන දිහා බලන ඉන්නවයි කියනකොට ඒ ඉන්න හැම චිත්තක්ෂණයකම හුස්ම ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් දක්වන හැම චිත්තක්ෂණයකම දැනගත්තත් නොදැනගත්තත් සතිය පවතිනවා නිවර නැහැ ඉතින් මේක කරන්න පුළුවන් නම් කාට හරි උෂ්මක් දිහා බලලා වාඩිලා පට්ටම වෙලා සංසුන් වෙලා එක්කන්පත් වෙලා හරි බත් ගහලා මේ ඇතුළේ නෝස්ම මේ පිටේ නෝස්ම කියලා දැනගන්න පුළුවන් නම් එයාට මේ ජීවිතේ මේ භාවනාවේ වැඩක් ගන්න පුළුවන්. හරි කියන බහුවේ පුද්ගලෙක්. භාවනාවට සුදුස්සෙක්. වැඩේ කරකල් නැති වෙනවා. ඊට පස්සේ උත්සාහ කරන්න ඕනේ මේ ඇති කරගත්ත මේ ශික්ෂණය උෂ්ම ගන්න වෙලාවට ගන්න බව දාන්න. පිට කරන වෙලාවදී පිට කරන බව දාන්න මේ චිත්තක්ෂණේ කොච්චර දුරට පවත් ගන්න පුළුවන්ද? මොකද යෝගාවචරයේ වගකීම වෙන්නේ ඉඳගෙන මේ ආශ්‍රද ප්‍රසවාසය ගත්තනම් බිම්බි මැකීම ගත්තනම් එහි අම්බී ඇවිදින මිනිසෙක් වගේ බයිසිකලයක් හදන මිනිසෙක් වගේ වැටෙන්නේ නැතුව මේකේ චිත්තක්ෂණ කීයක් පවත්න්න පුළුවන්ද අපි මධ්‍යස්ථ මට්ටමේ අප්‍රමාදයක් මධ්‍යස්ථ මට්ටමේ ශක්තියක් නැත්නම් පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් කපා හැරීමක් ඒ හැම චිත්තක්ෂණයකම සිදුවේ. මේ භාවනා කරන ලෝකේ මේක නෙවෙයි භාවනා කියලා බාර ගන්න තියෙන්නේ নানা ප්‍රකාර වස්තු ගොඩාක් කියලා භාවනා. භාවනා දෙකින ප්‍රශ්න දිහා බලනකොට කිසි කෙනෙක් මේ ආස්වාද ප්‍රසආසයේ හිත පැවැත්වීම අගය කරන්නේ නැහැ. මේ වෙලාවේදී මේ දිග්වි තක්ක පහල කරගන්නේ කොහොමද? එතන පරිචිත්ත විඥානනාන පහල කරගන්නේ කොහොමද? උබ්බේ නිවන සංසුද්ධ ඥානේ පාල කරන්නේ කොහොමද කියලා මේ පයින් ඇවිද ගන්නවත් බැරි මිනිහා මේ ඔලිම්පික් ගහන කතා කරනවා. ඉස්ලාම් අඩු ගානේ හිතේ එකලසක් ඇති වෙන යමක් තේරුම් ගන්න තේරුම් කළ දෙන එකක්වත් තේරුම් ගන්න. මේ පුංචි එක සරල වැඩක් කරන්නවත් බැරුව අර ලෝකයේ ඇහිච්ච කරච්ච සීරම මේ මල්ල මේක දාගන්නවා. මොකද මේ කල්පනාව ලේසි බහනාට වෙන්නේ. ඒ නිසා මේ අප්‍රමාදය ගැන කතා කරනකොට අර සීල සමා දාන සීල දෙක ගැළපීම අපි ලෝක විවහාරය අනුව ඉදිරිපත් කරන්නේ මා කාරණා මතක. ඔවුන් කතා කළ යුත්තේ මේකයි කියන්නේ. මොකද මේ මධ්‍යස්ථ මට්ටමේ අප්‍රමාදය එහෙම නැත්නම් මේ පරිඋත්ථාන කෙලෙස් එක්ක අපලඟ තියෙන මේ ගන්න දෙනුව අන්න එතනදී අපිට කොච්චර වෙලා තැනක නිස්සද්දව අචේතනිකව අසංස්කාරිකව වාඩි වෙන්න පුළුවන්ද? එතකොට මේ අචේතනික අසංස්කාරක සිදින හුස්ම ලෝකෙම තියෙන වටිනාම දේ විදියට බලන්න. හුස්ම රැලි කීයක් එක දිගට බලන්න. මේක යෝගාවචරය තේරුම් ගත්ත නොතේරුම් ගත්ත බව දැනගන්නයි මේ කමඨාන් සූත්‍ර කරන්නේ. ඒලාදී යෝගාවචරය කියන්න පුළුවන් නම් මම පරියන්කෙට කියලා වාඩි වෙනවා වාඩිලම හරි පරිගමනට පස්සේ ටික මෙන්න මෙච්චර වෙලා ගියාට පස්සේ මට එක්ක හුස්ම ඉහළ පහළ යන එක නැත්නම් පිම්බීම හැකලින් පේනවා මම හුස්ම එනකොට මේ විදිහට මෙනෙහි කරනවා මට මේ හුස්ම ඇතුල් වෙනකොට මෙහිමයි වැටෙන්නේ පිට වෙනකොට මෙහිමයි වැටෙන්නේ කියලා කියන්න දන්නවනම් යා හොඳටම තේරෙන මනුස්සයා මේකයි වටිනාකම විදිහට තේරුම් ගන්න ඉවරයි. ඒකට ඒකට හම් දෙන ගුරුවරයෙක් හරි සතුටක් ඇති වෙනවා මේ මනුස්සයා කරනවා විතරක් මේක වටිනාකම දැනෙන කියන්නත් ගන්න. හරියට නඩුවට කතා කරන්න ගන්න. යාට පෙරක දෝරු ඕන කෙලිම උසාවියට කතා කරන්න. භාවනා ලෝකේ තියෙන ප්‍රශ්න දිහා බලන කාටද මේක ප්‍රශ්නයක් කියලා දෙන්නේ මේක නෙමෙයි ප්‍රශ්න. මම කොහොමද මේ පිටින් යන්නේ? මම කොහොමද මේ සමාජයට කරන්නේ? මේ සත්‍යයෙන් පටන් ගත්තේ ඒකවත් නැත්නම් අප්‍රමාදයෙන් පටන් ගත්තේ ඒවා සුද්ධ කරගන්න නැතුව හසේ මාලිකා හදලා ඊමන් බඳින්නේ කොහොමද කියලා අහනවා. ඉතින් මේක කොච්චර සුද්ධ කළ දෙන්න මහන්සි නම් අහක යන්නේ කවදා හෝ යම් කිසි කෙනෙක් තේරුම් ගත්ත දවසේ මේ භාවනා ජීවිතය ඇදෑර. සංකීර්ණතා අයින් කර ගන්නවා. ඒකම බොහෝම සරල දෙයක් මේකේ තියෙන්නේ. මේ කෙලෙස් නානා පැත්තෙන් ගලන්න පුළුවන්, නීවරණ ගලන්න පුළුවන් මේ ලෝකයේ ප්‍රමාදයට වැඩිච්ච මේ චිත්ත ප්‍රවෘත්තිය කිතා කප්පමාදේ පවත්තන අපි වාංගු කර ගන්නවා මේ ආශ්‍රද ප්‍රසවාස වගේ. තමයි කිඳීමක් කියවන. ඒක කොච්චර පවත්තන්න පුළුවන්? ඒක තවත් කරනකොට নানা ආකාර අතුරු පළ ලැබෙනවා. ඒ අතුරු පළ එකක් කර ඉස්සර කරන්න පටන් අරගත්තොත් මේ මූල කාරණාව නිගරු කරා වෙනවා අනදර කරා වෙනවා. ඒ වගේ භාවනා ආයුධ ආනාපානි කරගෙන යනකොට විවිධාකාර දේවල් මතුවෙනවා. විවිධාකාර දේවල් පේන පටන් කොයි දේ වෙන්නත් ඒ දේ හරහා නැවත නැවතත් නැවත නැවතත් ඒ මූල කර්මස්ථානයේ යොදන්න පුළුවන් ශක්තිය කියනවනම් ඒ යෝගාවකට ඉච්ඡරම කමඨාන සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද ප්‍රමාදයේ කියන්නේ කොච්චර ඝන බහලද කියලා මේක ලක්ෂ වාරයක් කිව්වා. අනිත් දවසේ ආයෙත් කතා කරනකොට ආයෙ නරියා කල්ලයි කතාව පටන් ගත්තා. ඒ අනිවල් භූතයක් කරන කතා කරනකොට පටලවගෙන පටලවගෙන පටලවගෙන ඉතින් හතර වසරයක් අහන්නේ මොකද්ද කියන්නේ භාවනාව මොකද්ද මූල කර්මස්ථානේ මූල කර්මස්ථානේ කොච්චර ඉන්නේ කියලා අහන මොන පැංගිට වෙලා යන අයියෝ මේ ආන්දරණ භාවනා තේරෙන්නේ අපේ ආන්දරණ මීට වැඩිය හොඳයි. ඒ ආන්දර දෙලින්ම අභිඥාව ගන්නවා හතර මිනිත් ධ්‍යාන කෙලින්ම ආරම්භ වෙනවා. මේ මේ ඥාන පහල කරලා දෙනවා කියලා අර කෙටි ක්‍රම වලට යනවා. ඒ කියන්නේ කෙටි ක්‍රමයේ පිස්සු හැදෙන හැටි ඔය කියව ගන්න. ඉස්සෙල්ල බොහොම කෙටි ක්‍රම. මේ ක්‍රමයේ බොහොම අමාරුයි. මොකද අමාරු මේ ප්‍රමාදයට ගත කරන ජීවිතයක් අපිට තියෙනවා. ප්‍රමාදයට බර වෙච්ච හිතක් අපිට තියෙන. අන්නේ හිතේ අප්‍රමාද වෙනවා කියන එක මේ චපලකම ඇද ඇටලා දෙනවා කියන එක බලුවන්ගේ අවුරුදු 7ක් වුණ පුරුකයන්ම ඇද වෙන්නේ නැහැ. ඒක ඇදම තමයි. ඒකේ නැවත නැවත තාම සරල දෙයකට ඍජු දෙයකට හිත යොදලා එහිම ගත කිරීම මට කරන් තියෙන ලොකුම සදාචාරය මට කරන් තියෙන ලොකුම සමාධිය මට කරන් ලොකුම ප්‍රඥාව කියලා ඕ මේ සරල දේ ආධුනිකයෙක් වගේ මේ දේ හිත යොදා ගත්තා නම් අර පරිණංකයේදී අක්ල වාඩි වෙලා අචේතනිකව මේ ආශ්‍රව ප්‍රසාරය හදිහා බලලා එහි පැවැත්ම තුල ආශ්‍රව ප්‍රසාරය ආගේ පැවැත්ම තුල රාග ද්වේෂ මෝහයව නිවර්ණ ප්‍රයත්නට එන්න දැන්. ඉතින් හොඳටම පැහැදිලි අරමුණේ හිත පවතින තාක්කල් රාගෙට කෙලෙනවා. ඒ නිසා යාප්පු වෙලා වැඳලා අඳලා ඉල්ලුවන් තාලෙට රාගයක් ආවත් අනේ මගේ වැඩක් කරගන්න කියලා ඵලයන් කියලා ආයෙසයක් හුස්ම දිස් දාන තරම් දන්නවනම් ඊ යෝගාවචරයට භාවනා මධ්‍යස්ථානෙට යන්න ඕනකමකුත් නැහැ. තමයි හම්බෙච්ච හම්බෙච්ච වෙලාවේ පිටු පිසුදු කරගැනීමේ වැඩ පිළිවෙල ක්‍රියාවක් කරන්න පුළුවන්. මෙන්න මේක තේරුම් ගත්තට පස්සේ වාඩිල එක තැන කියනකට මේ කරන්න හදන්නේ මේ හයක් දොරවල් වලින් එකක් පමණක් විවෘත කරලා ඒකට හිත යොදලා අපි උත්සාහ කරන ශක්ති ප්‍රමාණය ඒක නෙවෙයි කියන්නේ. ඒකට කමන්නේ ආයේ කරන්න කරන්න හදන්න. ඉතින් මේක හොඳට හිතට වර්ධගත්ත කෙනාට ඊගාවට උගන්වනවා මේක ටිකක් ඇවිදින ගමන් පුංචි පුංචි චේතනාත්මක ක්‍රියා කරන ගමන් මේ සතිය කොහොමද කරන්නේ නැත්නම් මේ එකලස පවත්තන සක්මන් භාවනාවේදී අර කියපු ඉඳුරංගෙන් වහන්න හිටපු ඇද්දක ඇරලා කරන්නේ හැබැයි කියනවා කෙලින්ම වස්තු දිහා බලන්න තිබා කකුල් දිහා බලන්න තිබා බම්බයක් විතර ඉස්සලා බලා ගන්න සමාකාර පොළොක ඇවිදින්න පැවිදෙන ගමන් වේගය සාමාන්‍ය තමන්ගේ සාමාන්‍ය වේගය තියාගෙන ඉන්න මොන විදියෙන්වත් හිමීට යන්නත් එපා හයියෙන් යන්නත් එපා ඒක චේතනා බහුල වෙනවා සංකර වෙනවා සාමාන්‍ය වේගය යන යන ගමන් අර ආස්වාද ප්‍රසවාස දෙකේදී ආස්වාස වීමයි ප්‍රසවාස වීමයි කියලා දැනගත්තා වගේ මේ දකුණ තියෙනකොට තමන් ඒ බව දන්නවද පොළොවේ අඩු ගන්න හැපෙන බවවත් දන්නවද වම තියෙනකොට වමේ පොළොව හැපෙන බවවත් දන්නවද මේ විදිහට වම දකුණ නැත්නම් දකුණ වම කිය කිය පියවර කීයක් බාහිර සද්ද ටිකක් තියෙද්දී උලන් හැමදී එළිය සක්මණේ හෝ ඇතුළේ සක්මණේ පියවර කීයක් යන්න පුළුවන්ද ඒ තාකල් සතියට ලක්ම වෙනවා අපිට තමයි මේ හැම පියවරක්ම සිතාර්ථ කුමාරයා පියුම් පිට පෙළියා වගේ තාමත්ම වැදගත් පියවර වශයෙන් සලකගෙන පියවර කීයක්කට වම් දක්වන දක්වන කියලා යන්න පුළුවන් කියලා ගත්තනම් අර සක්පණියන් පිටිගත් එක වගේම ටිකක් චේතනාපූර්වක වැඩ කරන ගමන් ඉදුරන් අවදි වෙ ඉන්න ගමන් ඉදුරන්ට වැඩි අවශ්‍ය නැතුව අර කරන වැඩේ කියන්නේ යන්නේ කියම අච්චර තරම් සත්‍යයක් පිටන්නේ නමුත් සාමාන්‍ය කය ව්‍යාපාරයක් කරන ගමන් පොඩි පොඩි චේතනා වැඩ කරන ගමන් සත්‍ය ප්‍රවැත්ීමේ සත්‍ය විවිධාංගීකරණය වීමේ ඒ වගේම පරියන්කේදී අහලා ඇති වෙන වස්න බරපතල විදිහට නිින්ද කඩා ගැනීම සහ වේදනාව අඩු කර ගැනීම භාවනාවේ උපක්‍රමයක් අතට හඳුන්වනවා. සක්මන් නොකර භාවනා කරන්න යන කෙනාට බොහෝ විට ඒ නිදිමත ප්‍රශ්නේ සහ ඇඟේ අමාරු ප්‍රශ්න. විතර සක්මන් කළ වාඩි වෙන කෙනාට පරියන්කේදී පවා ඒන වේදනා සක්මන් නිදිමත ප්‍රශ්න අඩු නිසා මේ දෙක සමබර කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචර දවසට පැය කීයක් පරියන්ක කරනවා සක්මන් කරනවා කියන එක දල වශයෙන් සමාන වෙනවා කොච්චරක් සතිය වැඩිද. ඉතින් අපි ඉදිරියදා ජීවිතේ ගත කරනට බැලුවොත් අපි උගා කනාලුවෙන් තමයි දහස පුත් රාජකාරී වාක්‍යයක් කියදී පැයක් පරියන්ක එක පැයක් සක්මන ගත කරන්නේ. ඉතින් පැය 22ක් තන්නේ කර කෙලෙස් අර පැය දෙකෙදි ටිකක් ටිකක් හම්බ වෙනවා නික්ලේශී අවස්ථාව. ඒ යෝගාචර දැනෙනවා මේ කයකට කරන සක්මන් පැයේ මේ ගත කරන පරියන්ක පැයේ වෙනකට වැඩි ඩිංගිත්තක් ආශස්වසසත් තියෙන්න පුළුවන් වම දක්නත් තියෙන්න පුළුවන් කියලා තේරුම් අරගන්න දැන් ධර්මයෙන් තවන්ට අනුග්‍රහ ලැබෙනවා අන්නේ ලැබෙන අනුග්‍රහයට Taman දක්වන අනුග්‍රහය වශයෙන් තව ටිකක් වැඩිපුර gederදී සක්මන් කරන ගමන් පරියන්ක කරන ගමන් මේකට තනවා වඩන්න වැවෙන්න පොහොර දාන්න පුළුවන් ඒ පැත්තෙන් අනුග්‍රහ කෙරුවේ නැතුව අන්තර පැය 22ක්ම මම ගත්ත ආදර්ශය ඇටියට කිසියම් චාරකින් කරෝ කෙලෙස් කරන අතර ওই පැය දෙකකින් සුද්ධ කරනවා. ඒ සුද්ධියදී තමයි යාදන ගතියක් කියනවා දන්නවනම් ප්‍රතිතා ප්‍රමාද වූ ලෝකයේ අප්‍රමාද වීමෙන් ප්‍රමාද වූ පැය ගන්න තුල අප්‍රමාද පැය ගන්න වැඩි වීමෙන් මේකට අනුග්‍රහ කරනවා. එතකොට තද නිින්දට බර වෙන එක නම් පුළුවන් තරම් කර්ම හොයන විවේකයක් සම්පිටාම විවේක දාගන්න ඒ වෙනුවට පිටිකා කවදි වේකලා දවල්ට රාත්‍රී සංඥා වැඩගෙන මිනිස්සු කොහොම දඟලන වෙලාවේ පැත්තකටලා ඉන්නවා. ජීවනවා කියන එක නෙමෙයි විවේක ස්ථානයකටලා ඉන්නවා. ඔක්කොමලා රෝම් පිටිනේ මරින්දට වැටෙනවනේ. පොඩ්ඩ හැන්දාවෙච්ච ගමන් පොත්. ඒ වෙලාව තමන්න ගිහලා තමන්ගේ වැටි කරගන්න. ඒ සාරිපුත්‍ර සංඝරත්නය කල් කියන්නේ යෝගාවචරය දවල්ටින් රාත්‍රී සංඥාව ඇති කරගන්න. මිනිස්සු දඟලන වෙලාවට තමන් අරසවල පැත්තකට වෙනවා. මේ ඔක්කොම ඉන්ද්‍රිය ගැටේ තමන් අවදි වෙලා තමන් වැටි කරගන්න. අන්නේ විදිහට නිදන්න නැතර අවදීන් ගත කරලා මේ මේක වඩන්න පටන් අරගත්තොත් තමයි තේරෙයි මේ පරියන්කේ සක්මනේදී උදේ වරුවදලේදී හන්දා වරුවදලේදී සක්මනට පස්සේ આવොත් කොහොමද සක්මන නැතුව කෙරුවොත් කොහමද කැමරට පස්සේ කොහොමද කැමරට ඉස්සෙල්ලා කොහොමද නෑමට පස්සේ කොහොමද නෑමට ඉස්සෙල්ලා කොහොමද විවිධ සංකල්ප තුලින් කරගෙන යනකොට අර සති මාත්‍රාව ආරම් මුල කර්මස්ථානේ පාවිච්චි සති මාත්‍රාව කොච්චර දුරට පවත්න්න පුළුවන්ද කියන එක ගුරුවරයෙක් අහලා වැඩක් නෑ ගුරුවරට තේරෙන්නේ නැහැ තමන්ට තේරෙන්නේ නැත්නම් ඉතින් අසරණ යනවා ඒකද ගන්න දෙන්නේ මූල කර්මස්ථානේ ඉන්නා තාකල් නීවරණයි මූල කර්මස්ථානේ පිට පැනපු ගමන් නීවර නැතු පවත් ගන්න පුළුවන් ගැති කොතන ආධුනිකයේ වඩා කලකට මූල කර්මස්ථානේ හිත පිට පැන්නා කියන පශ්චාත්තාපේ නිසාම නීවර නැති කරගන්න. සමහර ප්‍රයත්න කතා දුවන් තරම් නීවර තියෙනකොට තියෙන බවත් නැතිකොට නැති බව දැනගන්න එක ඒකට ආස්වාසිය තියෙනකොට ආස්වාසිය තියෙන බව දැනගන්නවා ප්‍රස්වාසිය නෙවෙයි කියලා දැනගන්නවා. ප්‍රස්වාසිය තියෙනකොට ප්‍රස්වාසිය කියලා දැනගන්නවා ආස්වාසිය නෙවෙයි කියලා දැනගන්නවා මෙන්න මේ දෙකම ඉතාමත්ම වැදගත් මධ්‍ය ප්‍රතිපදාව වෙනවා. ආශ්වාසයේ ඉන්නකොට තමයි දැනගන්න ඕනේ ආශ්වාසයෙන්මයි ප්‍රශ්වාසයෙන් නෙවෙයි සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි. ප්‍රශ්වාසයෙන් ඉන්නකොට දැනගන්න ප්‍රශ්වාසයෙන් ඉන්න ආශ්වාසයෙන් නෙවෙයි සත්‍ය වේදනා හිතවිලි නෙවෙයි කියලා කැන්දියේ ගලබේරුව වගේ දන්නවනම් තමන් මේ ආන භාවනාවේ ඉන්නකොට දැන් මේ ආශ්වාස ප්‍රශ්වාසය නෙවෙයි ඉන්නේ නීවරණයක. දැන් ඉන්නේ රාග හිතවිලි. දැන් තියෙන ද්වේෂය හිතවිලි, දැන් තියෙන නිදිමත, දැන් තියෙන අවිසිච්ඡ හිත, දැන් තියෙන ශක කරන හිත කියලා ඒකේ දන්නවනම් ඒකත් විශාල ජයග්‍රහණයක්. ඒක ඇත්තටම වැටෙන්නේ සමත භාවනාවට නෙවෙයි, ඒක විපස්සනා භාවනාවට වැටෙන නමුත් මේ වෙලාවේදී පවා යෝගාවචරයට සමාජයේ ලක්ෂණ පහළ වෙන්නේ. ආනේ විදිහට කියාට පස්සේ යම් දවසක අපේකම යෝගාවචරයට මේ භාවනා කරලා කරලා කරලා බොහෝ වාරයක් කළා. කවදාකවත් ඒක එක සැරෙන් දෙසරෙන් කියන්නේ කරනකොට මේ ඉස්සරහින් කියකට ආනාපානෙ හෝ එකින් විනා කිරීම හෝ තාමත් සමීපස්ත තාමත් උත්සන්නතාවට ගිහිලා ඒ අරමුණ හිතයි එකිනෙක හාද වෙලා එකිනෙක යෝග වෙලා එකිනෙක සම්පාත වෙලා එන වෙලාවක් එනවා. ඒක විවිධ වචන වලින් විවිධ කෙනා සඳහන් කරනවා ගොරෝසු ගනිලා සියුම් තැන්ට යනවා කියනවා තේරෙන තැනලා නොතේරෙන තැනට යනවා කියනවා. නැත්නම් ආනාපාන ඇතුළට හිත යනවා වගේ කියලා කියනවා. නානා විදියට මේ ආශ්වාස ප්‍රශ්වාසය ආනාපානෙත් එක බල බල එනවනේ මේ ආනාපාන ආරම්භ විපරිණාමයට ලක් වෙනවා. ඒක විදිහකට තියෙන බොහෝ වෙලාවක්. ඊළ ගිල්ල ගිල්ල අන්තිමට මේ හිතයි භාවනා කරන හිතයි මේ අරමුණයි දෙක අතර කිසියම් ගැටමක් නැතුව දෙක එකක් වගේ. සංපායක වෙන තැනට එනකොට තමයි ඒ හිතේ මේ පරිවර්තන කෙලෙස් වල තියෙන බලපෑම අඩු වෙලා එයා හිත ඊගාවට යට තියෙන අනුසය කියලා දැක ගැනීමට තරම් සුදුසුකම් ලබනවා. මේක මේ ඊයේ භාවනා කරලා ලැබු සුදුකම අදට වැඩක් නෑ ඉඳගත් හැම පරියන්කේදීම එදා ඒ වෙලාවේ සිද්ධ කරනවා ඉතින් මේක ඔය සත්‍ය විසුද්ධි ක්‍රමයට බොහෝ විට සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි වශයෙන් විකෘත පෙන්නලා දෙනවා එක එක එක එක සුද්ධි විසුද්ධි සිදු වෙනවා. ඉතින් ඒක යෝගාවචරය එක සැරයක් වුණාට එච්චර උඩ දාන්න යන්න නරකයි. ඒකට පේන ආන්න යන්න නරකයි. මේක නැවත නැවතත් කරලා කරලා මේ ආනාපානයේ ගොරෝසු තනේ සක්මන් කළාට පස්සේ තියෙන ගොරෝසු තනේ පටන් අරගෙන කරන්න පුළුවන් තරම් සියුම් අතිසියුම් තත්ත්වයකට වෙනකන් මේ කය කොහොමද කීකරු කරගන්නේ? අන්තිම සූක්ෂම තත්ත්වයට යන්න ගියොත් එසේ යෝගාවචරය මේ රූප ධර්මයාගේ තියෙන පුළුවන් අන්තිම සූක්ෂම tattweට ගිහින් සුදුසුකමක් ලබනවා ඒ හරහා සූක්ෂම රූප ධර්ම හරහා නාම ධර්මයට යන. ඒක යන්න ගමනක් නෙවෙයි. කෙරෙන වැඩක්. ආනාපානයේ තියෙන ඒ රූප ධර්මයාගේ සූක්ෂම වෙන්න වෙන්න වෙන්න වෙන්න භාවනායි තාමත්ම සියුම් වෙලා ඒ හිත නාම ධර්මයන් දිහාට වේදනා චිත්ත ධර්ම වශයෙන් තියෙන ධර්ම වලට සුසුකම් ලබන. මේක ඔය සිතා කුමාරයයි කන්නමැතිය කන්ටකස්සේ යහපතට පැන්නවා වගේ මේ විදිහට යහපතට පැන්නවා වගේ රූප ධර්ම වලින් නාම ධර්ම පන්නන්න බෑ. ඒක ඉබේම සිද්ධ වෙන වැඩක්. එක්ෙක් ඒ රූප ධර්ම කියන ආනාපානයේ සිව් වෙන තෙක් තාම ඉවසිල්ලෙන් ආනාපානයේ තියෙනකොල හැම පැතිකඩක්ම දක්නා සුළු රූප වේදනා අතරමැද සත් අතරමැද හිතවිලි අතරමැද ඉවසිල්ලෙන් කටයුතු කරුවොත් තමයි දවසක මේ ආශාස ප්‍රසවාසයේ නැති මට්ටමට නැත්නම් ඉතාලසියු මට්ටමට නැත්නම් නොතේරෙන මට්ටමට යනකම් කොහොමත්ම සිම් කරන්න පුළුවන් වෙනකොට ලොකු ස්පාර්කක් හම්බ වෙනවා. ලොකු අශ්‍රශීලක් හම්බ වෙනවා. මේ අශ්‍රශීල සත්පුරුෂයාට අශ්‍රශීලක් වුණාට අසත්පුරුෂයාට කාලකන්‍යාට මෝඩයාට බයක් චකිතයක් නිදිමතක් කම්මැලිකමක්, සහලවන ගතියක්, වෙන වෙන පැද්දෙන ගතියක් විදිහට විකෘති ඇති කරනවා. ඉතින් යනකොට ධර්ම ශක්තියක් අවශ්‍යයි. සීලේ කොහොඳට පිළිහිටලා, සද්ධාවක පිළිහිටලා ඒ රූප ධර්මයන්ගේ සංසිඳීම එනකොට ওই තොවිල් නටනකොට මන් තහන වේගෙන එනකොට කපුව හොඳට පරල වෙලා ඒ සෑම යක්ෂයෙක්ම ඉඳ පටන් ගන්නවා. ඊළඟට බිල්ල ලැහැත්ති කරන් තියෙනුනේ, කුරුළු ලැහැත්ති කරන් තියෙනුනේ සෑම දෙයක්ම දුම්බල හැතගෙන තියෙන තොවිල යන්න ඉතින් කොට්ටෝවල හැතලා ඉන්න වගේ අහන හොඳට මේට රූප ධර්මයන්ට මේ මහා භූත ධර්මයන්ගේ සංසිඳීම කී කර්මයේ වෙනකොට තොවිලේ අක්කු වෙන වෙලාවකට කරා. ඉතින් කෙලස් පච්ච කෙනාට මානසික අසහන තියෙන කෙනාට එහෙම නැත්නම් ඉති බය චකිත ගති තියෙන කෙනාට මේක හරියට බොහොම දුෂ්කර තැනක් හරියට කියන ඉස්සරෝ ඉසිරිපාද යනකොට ඔය ඉදිකට පාණි එහා පැත්තට යනකොට ඒක අහල් පයින් බැරි. ඒක පුංචි වතුර බාරක් තියෙනවා. අවකාශයෙන් එහා පැත්තට යන බඩු මොනවා වතුර ඔක්කොම ඒක වෙනවලු තියා ගන්න ගන්නවා. මාත් කියා බෑ මම නම් දැක්කේ නෑ එක එකක් පව් කාරේ. ඒක අවුල් කවුද යනවා ඉස්සර තිබුණයි කියලා කියනවා. ඉතින් ඒ වතුර බාරෙන් එහා පැත්තට යන්න බැල්ලු එතනදී බයක් නැගිලා පේනවලු විශාල ඊයේ කඩක් යන්න බෑ කියලා. ඒ වගේ එකක් තමයි භාවනාවේ සිද්ධ වෙන්නේ. සත්පුරුෂයාට තියෙන සංසිතිය. ඥානපණේ සමු ගැනීම. කෙලෙස් වලින් සමු ගැනීම. අසත්පුරුෂයර කියන්නේ පාළු ගැතිය. හරි බීතිකාව. හරි කම්මැලි කම. හරි නීරස ගැතියක්. හරිද මේ සෙනගෙන් අයින් කරලා රහෙන් අයින් වුණා වගේ ගැතියක්. ඒ වගේම අසරණ ගැතියක් දැනෙනවා. ඉතින් මේක භාවනා ප්‍රශ්නයක් නෙවෙයි ඒක සම්මාදිට්ඨිය එහෙම නැත්නම් යෝනිසමනසිකාරයක් පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ එතෙන්දි තමන්ම මේකට නැවත නැවතත් මුහුණ දීලා මේ රාත්‍රියට බය ගැතිය, ලෙඩ වෙනවට බය ගැතිය ගතිය, වයසට යනවා කියන බය ගතිය වගේ. බය වුණාට කරන්න දෙයක් නැහැ නේ. අත්කින් අල්ල ගන්න යනකොට ගෙනියනවනේ. ආනික ටික ටික පුරුදු කරන්න වගේ මේ වෙලාවේදී යෝගාවචරයාගේ මේ යෝග ජීවිතයේ බුද්ධිකල ජීවිතයේ විවේකයේ සොයා යෑමේ පොඳ තීර්ණාත්මක තැනකට පත් වෙනවා. හරි කාර්ය බහුල, වචන බහුල, ක්‍රියා බහුල කෙනාට මෙතනින් එහා පැත්තට ය아가න්න බෑ මොකද හිත තියෙන විතර ලැබිච්චි තත්ත්වයක. ඉතින් යෝගාවචරයේ ආය සම්මා වාචා සම්මා කම්මන්ත කියන වාදී විදිහට තමන්ගේ ක්‍රියා තමන්ගේ වචනයේදී කැප කරලා හෝ මේ ලැබෙන විවේකයේ කෙලෙස් වලින් ලැබෙන පරිඋත්සාහන කෙලෙස් වලින් ලැබෙන විවේකයට අනුයාත වෙන ජීවන රටාවක් හදාගන්න බැරි නම් ධර්මයේ ඉදිරියට ගමන් නැති වෙනවා. මේ තමයි ලැබෙන දෑත පිළිගන්නේ නැති තැනකටපත් වෙනවා. ඉතින් ඒකෙන් යනකොට දෙන්නේ එක කතා කරලා වැඩක් නැහැ. තමයි තේරෙනවා නම් ඒකට සුදුසු තාලෙට මේක හදලා ලෝමාතර හිතර නිවරණයෙන් අවිභාගික වෙච්ච සමුගත්ත මූල කර්මස්ථානයේ නිමිත්තවත් නැති නිවරණ නැති මේක Tamange ගෙපලක් යක් හදන හදපු ගෙපල වාගේ උත්තර මට්ටම් කරලා හදාගන්න. මේ සමතහරහයන කට්ටිය මේක ධ්‍යාන හරහා යන්න හදනවා විපස්සනා යන කට්ටිය විතර එතන එතන ලැබෙන මේ ඊවට දුරු වීමකින් ලබලා එතනින් එහාට තමයි සුද්ධ විපස්සනාවක් නැත්නම් අනුසේ මට්ටමේ තියෙන කෙලස් කැපීමේ භාවනාවකට දැස ගැනීමක් සිදු වෙන්නේ ඒක ඉස්සල ප්‍රධානම මේ කඩින් පරීක්ෂණ පැවැත්වෙනවා මේ ලාමක නිවන කියේදී ඉන් මෙතන තියෙන ලාමක දෙයකටද මේ භාවනා කරන්නේ එහෙම නැත්නම් තාමත් කැපකරන්න අතහැරින්න කටක නැති තද බල රුචර්ස්කම් කියන පෞෂත්ව ලක්ෂණ තියෙනවා. ඒ තාක්කල් මෙතන එක තැන ගැටේ. ධර්මේ නාමයෙන් තමගේ රුචර්ස්කම් ටික පාවා දීලා පෞෂත්ව ලක්ෂණ පාවා දීලා මේ ජීවන සඳහාමයි මේ කළ ප්‍රයත්නය කියලා නෛර්යානිකත්වය හොඳට සුද්ධ පවිත්‍ර වෙනවනම් මෙතන මහා කල්පගැණියක් නැතුව ඒකට වෙනවා. ඉති මේ නිසාර බටහිර පන්නේට කාමයටම එහෙම නැත්නම් ආධ්‍යාත්මික කැලක් කිසිත් කැල මේ හැකියාව මේ ආරම්භයක්ම නැතුව ගත කරන කාමභෝගී කෙනාට මෙතෙන් යනකොට මහ පුදුමාකාර අලුත් පටලවිල්ලක් එනවා. නිතරම නිකන් මේ දුක්ඛ සත්‍ය ගැන සඳහන් වෙච්ච මේ ස්වභාවික ජීවිතයක් ගත කරන කෙනාට මේක එච්චර තත්බල ප්‍රශ්නයක් වෙනවා. අර තියෙන මේ කරපු භාවනාවේ ප්‍රයෝජනයක් කියලා. ප්‍රතිඵලයක් කියලා. උගෝදනයට ඒක ප්‍රතිඵලයක් තමයි නමුත් ඒක දිරව ගන්න බැරි තත්ත්වයක් නිසා මේ අප්‍රමාදයේ මැදමත් වේදී බොහෝ දෙනා එක්ක අවුල් කර ගන්නවා එහෙම නැත්නම් දමලා ගහලා යනවා. ඉතින් මේක හැම පරිණාමයකදීම සිද්ධ වෙනවා සාර්ථකත්වය හරහා අනේම සංසිඳුණට පස්සේ ඒ සංසිඳීමේ එහා කැලේ තමයි මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ. ඒ සංහිඳියාව තියෙන දායකල් තමයි. ඒක වැඩි කල් තියෙන්නේ කැඩෙනවා ඒ නිසා හැම ක්‍රමයක්ම හැම අමුදාගයක්ම ඔය දන්නවනේ මේ සංහිඳියා தත්ත්වය මේ විවිධ தත්ත්වය මේ විස්රාම தත්ත්වය හැකිතා ජීවිතය ලබා ගන්න ඒ නිසා මේ පරයන්කේදී විතරක් මේක ලබල බෑ සක්මණේදී විතරක් ලබල බෑ එදින්දා වැඩ කරනකොටත් නිතරම Tamanට විවේකයේ දෙන්නේ නිතරම ධන සංකේතිකා වේදිලා නිතරම කර්මාරාමතාවේදීලා වැඩ කරන අවස්ථාවෙන් නිතරම භාෂාරාමතාව ගැන කතා ආසාවේදීලා මේ කියන විදිහට යන්න. එසා නිකන් සංගවගෙන ආරක්ෂා කරගෙන හැකිතා මේ විවේකයේ භාව කරන්න පටන් අරගත්තොත් ඉදින්දා ජීවිතයේ විවේක ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න පරියන්කකට ගියාමත් මේ විවේකයට යන්න පුළුවන් ගතිය ගියාම මේ සැනසෙන ගතිය ඒ විස්වාම වෙන ගතිය තමයි නිරාමිෂ ප්‍රීතියක් විදියට වත් වේලකින් ලැබෙන්නේ නැති තරම් ඕජාවක් විදියට නෑමක් නැත්නම් වෙන හොඳට ශරීරෙම සායිස් කිරීමකින්වත් හම්බෙන්නේ නැති වේදී විස්රාමයක් ලැබෙන්න පටන් ගන්නවා. කියන්නේ විස්රාමයේ හැකිතාක් ආරක්ෂා කරගන්න. ඊට දිගට පැවැත්ීමේදී තමයි එහාට තියෙන මේ අංශය කෙලස් පිළිබඳව වැටහීම නැත්නම් ඒවා නිසින්ින් දෙන්නල්ලා වගේ බලානේ දිලින් අපි මේ කොච්චර මේවා නතර කරන්න ප්‍රයත්න කළා නතර කරත් විශාල ප්‍රවේග වගේක් ප්‍රවාහයක් ඇතුළේ තියෙනවා ඒ වගේ වේගය ඒ වගේ ගැම්ම ඒ වගේ ජවය අපි හිතන්නේ නැති තරම් බලන්න. අපි හොඳට දැනටත්ලා හිටියත් අත එක පාට ගැස්සලා මේ විවේකීව ඉඳ හැදුවත් කය නලවන්න පටන් ගන්නවා. අපි ඉතාමත්ම නික්ලේශී තැනක හිටියත් තත්ත බල රාග පාල කරන්න පටන් ගන්නවා. කිසිම පදනමක් නැහැ. තද බල ද්වේෂ පාල කරනවා. උද්දප ගමන් පොල්ලෙන් ගහවගේ තද බල නිතිමතේ. බුදුහාමුදුරුවෝ පිළිබඳව සැක ඇති කරනවා. ඒ වගේම මේ කරණ තියෙන වැඩ මතක් වෙනවා. කරපුවා ගැන පශ්චාත්තාප වෙනවා සෑම දෙයක්ම අර විවේක මනසේදී එනකොට අතුවිලා එනකොට නිකන් මඩ ගෝරුකින් බුබුලු ගන්නවා වගේ එහෙම නැත්නම් යන්තම් පැයෙන්න පටන් ගන්න වතුරකින් බුබුලු වෙනවා වගේ එන්න පටන් අරගත්තට පස්සේ තමයි යෝගාචර තේරෙන්නේ අපි මෙතෙක් කල මේම ඉබේ කරන වැඩ ගැන කිසිම තැකීමක් නැතුව নানা ආකාර දෙනකට ඇවිස්සුවා මේක නතර කරන්න සචේතනික වැඩ නතර කරාට පුදුමාකාර අචේතනික අසංස්කාරික කාය සංස්කාර අසංස්කාරික මනෝ සංස්කාර අසංස්කාරික චිත්ත සංස්කාර ඉඳ පටන් ගන්නතර පස්සේ තේනවා මේ වේදිකාව මටයි ටිකක් නෙවෙයි කවුදෝ නටවන නැටවිල්ලක් මේක තියෙන්නේ. මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි මේක දුවන්නේ. ඒ නිසා මම විහිං කරන ටික නතර කරලා බලන්න උත්සාහ කරන නතර කරන්ද අන්න එදාට තේරෙනවා මේ වේදිකාව වෛශ්‍යාවෘතියේ ඉදිච්ච කෙනෙක් වගේ. කිසිම චාරයක් මොනම සතන්නේ මේ වයලජාවක් ඉතින් අපි හිතලා කරන දේවල් වල වැරදිච්චාම අපි පශ්චාත්තාප වෙන එක සාධාරණ මොකද හිතලා කරන්නේ නමුත් ඊට පස්සේ දෙන හිතලා කර දේ නතර කරා මේකේ අචේතනිකව සිදුවෙන වැඩ වර්ගයක් තියෙනවා මොනම කාඩකට ආණ්ඩුවට කරන්නේ අපි සතියෙන් හිටියේ නැත්තම් හිතන්නේ මේක මම කළා කියලා. ඇත්තටම මම කරන දේවල් නෙවෙයි මගෙන් කෙරෙන දේ. අචේතනිකව කෙරෙන දේ. අසංස්කාරිකව කෙරෙන දේ. මෙන්න මේවා දිහා යහ කල්පනාවකින් මුළු දැක්මකින් බලන්න ගන්න විහිං කරන දේවල් නතර කරලා ඒක ගැන විශ්වාසයක් ගන්න. ගත්තට පස්සේ දෙන විහිං කරපු දේ කොච්චර වුණායි නතර කරක් ඒ සිදුවෙන දේවල් එක්කෝ පෙර කරපු ලද කර්ම. ඒ නැත්නම් ඇබ්බැහි. එහෙම නැත්නම් හිතේ අඩිපහුවෙච්ච ආසාව. එහෙනම් පෞරුෂත්ව ලක්ෂණ. මේ අනුව ආගියත් ගන්නා මේ නාලෝ නාය විදගෙන ආශ්‍රම දාගත්ත මීහරකෙක් අදගෙන යනවා වගේ අපි අපිට අනර්ථ කර දේවල් වලට පවා තරන්න වෙන දේවල් වලට පවා මේ ශරීරේ පාවිච්චි කරන දිහා බලනකොට මේක අනාතයි මේක අසරණයි මේකේ නේවාසිකෙත් නෑ මේක අභිෂ්ඨායකෙත් නෑ මේක පාලනයක් කරන්න බෑ ඒක නිකම්ම නිකා රූපයක් වාගේ අන්නේ කර රාගෙත ද්වේෂෙට මෝහෙට නටන රූපයක් බව තේරෙන පටන් ගන්නතර පස්සේ කෙනෙකුට තව කෙනෙක් වැරද්දක් දකින්න කරනවා දකින්නට කල්පනායි දැන් මෙච්චර අප්‍රමාද වෙන්න හදන මගෙන් මේ තරම් නොසන්ඩාල වැඩ වෙනව නම් නුව ගැන නොදන්නේ මිත්‍යා දෘෂ්ටික භාවනා කරන සතියක් දන්නේ නැති මිනිස්සයා කොහොම ගැලවෙන්නේ අපිට ඒ වෙනස දොස් කියන්නේ මොකක්ද කියන අයිතිවාසිකම මෙච්චර හැදෙන්න හදන අපිටවත් වළක්වන්න බෑ ඒ විශාල ආත්මනුකම්පාවක් ඇති වෙනවා වැඩි කරන්නම් කෙරේ පුදුමාකාර කරුණාවක් ඇති වෙනවා මෙන්න මොකද කරන්නේ මේ රාගයට යට වුණාට පස්සේ ද්වේෂයට යට වුණාට පස්සේ මොහොතට යට වුණාට පස්සේ කරන හරියක් කරන්නේ Tamande අහිමි කර දේවල් තමයි කතා කරන්න ගියාම සූත්‍ර බුද්ධව කතා කරනවා කරන හරියක් කරන්නේ කෙරෙන හරියක් කරන්නේ මන්නතර වල් දාපදුර පට්ටවඳු නරක වැඩ Taman විහිං කරන්නේ චේතනා පූර්වක කරන මේ ප්‍රයෝගයෙන් අතකර උදාස තමයි තමයි තේරෙන්නේ මේක නිකන් භූත වැඩ පිළිලක් නෙමෙයි. මොනම විදියකින්වත් ඒක පාණ්ඩු කරන්න පාණ්ඩු කරන්න පටු කරන්න බෑ මේ නිසා බුදුදහමේ මේකට අනාත්මයි කියලා කියනවා. තමන්ට ආණ්ඩුමට්ටු කළ හැකි සත්‍යක් නෙකේ නෑ. ඉතින් ඉස්සෙල්ලාම ආණ්ඩුමට්ටු කළ හැකි ආය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර බුදුහාමෝ කියලා කියන ප්‍රතිපදාවහා සංසිඳවන්න බලන්න. දැන් කරන්නේ 100 100ක් අවශ්‍යනේ කියලා මතක තියාගන්න. ඒක සංසිඳවන්නේ ගිය දවසේ තමයි තේරෙන්නේ වේගෙන් යන වාහනය බ්‍රේක් ගහන්න ගහන්න ස්කිඩ් කරනවා. ඒ කඩ කඩ බ්‍රේක් ගහනොත් එන්ජින් එක වාහනේ නතර නැත්තම් සමහර වාහන කරකවල අනිත් පැත්ත ආරවනවා. එيشා මේක බ්‍රේක් වලට ගහලා බෑ. ඒ ස්පීඩ් එක බලලා ලෝඩ් එක බලලා කඩ කඩ බ්‍රේක් ගහලා පුළුවන් තරම් බලන්න මේ එන්ජින් එක ක්ලච් එකේ වෙන් කරා. ඒක කරාට පස්සේ යන වේගය කොච්චරද? අන්න එදාට තමයි තේරෙන්නේ අපි මේ සා විශාල පල්ලහට ගන්න ගඟක් මේකට යන හරවන්න හැදුවේ මේ බූවල්ලගේ රයිස් එක ගන්න මේ මේ අඟ වෙනා වගේ මේ තියෙන කෙලෙස් ප්‍රවාහය ප්‍රමාණය දැනතු වහම ඉක්කිතන කියන දරුව හදනවා මං හිතුතන හිතනවා මම මේ හිතනවා කියලා කියන්නේ මේ කෙලෙස් කර ප්‍රමාණය දැනගන්න. විශේෂ සබෝචන සඳහන් කරන අප්‍රමාදීව හරි වීතික්‍රම කෙලෙස් ගැන සීලය කියලා කරගන්න. ඒක ඇත්තටම කියනවා හිර කර තබා ගැනීමක් තමයි. ඊළඟට පරිඋත්තරණ මාර්ගයේ නිවන් ධර්ම නැති චිත්තක්ෂණේ දෙන්නර්ලේ හොඳට පදන් වෙන්නර්ලා ඊට පස්සේ මේ ගොජ දාන හැදී චේතනිකව සිදුවෙන දේවල් මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි නමුත් මේ මම නොවන මගේ නොවන මගේ ආත්මේ නොවන දේ කෙරෙන ක්‍රියාවේ සමට විඳවන්න වෙනවා ලෝකයක් කියනවා විඳෝපන්න ඉතින් මේක නොදන්න කෙනා රෑ 30 පශ්චාත්තාප උදේ නැගිටින්නේ පශ්චාත්තාප වෙන දවසේ 30ම කරපදේවල් අන්තිම ඉතුරුනේ පශ්චාත්තාප මොක කවදා හෝ අචේතනික සචේතනික බලනදී පේනදී අහනදී ඇහෙනදී කරනදී කරන දේ දෙක වෙන් කළ අහනකට පස්සේ තේරෙනවා කොච්චර අසරණද කියලා. මේ මනස තුළ ඇති වෙන හික්මීම ඒක තමයි නියමම සීලය කියලා කියන්නේ. මෙතෙක් කල් ගෙනාවේ යම් කිසි කෘතිම සීලයක් ඊට පස්සේ කියනවා මින් මනද මම මොනව කරත් ඒකන හැමදේම රාගයේ ද්වේෂයේ මෝහයේ මෝඩු වෙලා තියෙන්නේ. කරන්න බැරිවම තියනනම් කරන්න. ඔය හොඳම දේ තමයි පැත්ත කරලා පුළුවන් තරම් බල භාවනා කරන්න. වචන කතා කරන්නේ අත්‍යවශ්‍ය නම් ඒ කෙනෙක් අහුවත් වචනයක් කියනවා. ඔව් දැනගන්නවා වචනෙන් කටලිල්ලයි වැඩි වෙන්නේ කවදාකවත් සංනිවේදනයක් වෙන්නේ නැහැ. හිතන හැම හිතවිල්ලක්ම කෙලෙස්. ගණ්ඩව දැන පින් හිතවිලි කියලා જાතියක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ එන හිතවිල්ලක් වරෙන් මම කියාගන්නෙත් නැහැ මගේ කියන්නේ නැත්නම් කරන්න හැදුවම නතර වෙන්නේ නැහැ. ආන මේක දිහා බලනකොට ඉන්නකොට මේ මනුස්සයතුලත් මේ සීතිගත භාවය කියලා කියනවා. හරියට ගෙනිච්ච නිමිච්ච ගින්නක් අඟුරු වත් වෙලා දෙන එකෙන් දෙන්නේ තැම්පත් වෙනවා වගේ තේරෙන පටන් අර ගන්නවා මේකේ කල් සංසාරේ පුරාවට කෙරුවේ ක්‍රියාකාරකම් වැඩි කරන වචන වැඩි කරන හිතවිලි වැඩි කරන සමාජයක් ආශ්‍රය කරමින් අවශ්‍යගෙන ගියේ නතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ වේගයේ සැර වෙනස අඟුලිමාට කියන්නේ අඟුලිමාල මම නතර වුණා ඔබ පුළුවන් නම් නතර වෙන්න කියලා අඟුලිමාල කියන්නේ තීක්ෂණ බුද්ධිමත් පුද්ගලෙක් ඊට පේන මේ මටත් වැඩි වේගෙන් ඉස්සරහට ඇවිදින මේ ශ්‍රමණයා මම මේ කඩුවක් අමෝරාන හැකි තරම් වේගෙන් එලවන අඩක්කදී වේගය යනකම් සැකෙන මට අතර වෙලා කියනවා ඒ කියන අපිට පුළුවන් නම් අතර වෙයන් කියලා මොකද්ද මේ කියන්නේ දිනාචි සඳහන් කරනකට මගේ සංස්කාර නතර කරන්න පුළුවන් මගේ චේතනා නතර කරන්න පුළුවන් මම කරලා තියෙනවා ඔතන හයිය වේගෙන් දුවන බව හැබැයි ඔක නතර කරනකොට උත්සාහ කරපම් මොකද වෙන්නේ බලන්න ඇඳගෙන ඉන්නේ ඇඳුම බලයක්. මේ ඔක්කොම පිළිසෙල්ලන් ඉවරයි මේගොල්ලෝ නතර කරන්න පටන් ගත්ත දවසේ. වැඩ වෙන්න කාලේ නම් 18 රන්දි දාගෙන දඟර නැටුම් උඩ නැටුම් වටක නැටුම් උඩරට නැටුම් පාද නැටුම් නටාවි. පොඩ්ඩ එක තැනක ඉන්න බලන්න පොඩ්ඩක්. අනේ එදාට තේරෙනවා මේ නටන නැටුම් සේරම මේ මේ යහදික්කේ එනකන් තමයි. මේ යෝනිසමස්කාරය එනකන් තමයි පුළුවන් නම් මේක නතර කළොත් අඟුලි මාර්ගයේ ඇඟේ කඩුව අතේ තියෙන කඩුව හැලුණා. කල්පනා වුණා මේ මිනිස්සයා මේ මේ ඉස්ලාම් යන මිනිස්සු මොකද මේ කියන්නේ මම මෙතෙක් කල් කෙරුවේ එකතු කරා. වැඩි කරා. වේග කරා. ආවද මම ජීවිතේ ඉස්සලා කියන මේක මට නතර කරන්න කියලා මේ මිනිස්සු කියන මම නතර වුණා. ඒ නතර වෙන්නේ. එතන කිව්වානේ සාමනස මට මේ නතර වෙන්න හැටි කියලා. අනේ හැම ශිල්පෙම දාන්න. මේ භාවනා කියන්නේ ඒක නිසා ප්‍රමාදයේ ගත කරන ලෝකයේ අප්‍රමාද ගතියක්. ඒක මේ මේ මේ විචකම කෙලස් අපි කියන කම. පටන් ගන්න මොන්සෝරි පන්ති වගේ කරනවා ඒක සීලය කියලා. ඊට පස්සේ හරි නියම යුද ප්‍රකාශ කරලා යුද්ධ සිද්ධ වෙන්නේ පරිඋත්ථාන මට්ටමේ නැත්නම් නිවරණත් ඊට පස්සේ තමයි අඩියේ කාපට්ටක යට තියෙන කුණු අස් කරනවා වගේ අනුසය කියලා දකින්න පටන් අරගන්න. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂත්වය පෙන්වන්නේ. මොකද සීල ශික්ෂා, සමාධි ශික්ෂා දේශනා කරන්න දෙවියන් බුදුරජාණන් වහන්සේ ආවේ ඒක මතුවන්තේ අද චෛත්‍යක කොට බලන් ගන්නවා වගේ මේ අනුසය කියලා කිසි කතා කරන්න ඉතින්දී අපි කරන්නේ හැම චේතනාවක් හැම ප්‍රකල්පනාවක් හැම දෙයක්ම නතර වෙන සීතිභූත කරන සංසුන් වෙන ස්වરૂපයකටපත් වෙලා ලෝකෙ කොච්චර ඇවිල්ලා අර කරපම් මේක කරපම් කියලා කිව්වත් බයපක්ෂෝ යතහත් පහතෝ කියන නිසා මම කරන්නම් අනේ මට පැත්තකට ලගින්න. අනේ මට කතා කරන්න ඉඩ දෙන්න. අනේ මට මගේ හිතවිලි අවසන් නැතු වෙන්න දෙන්න කියලා බැගෑ වෙලා ඉන්න යනකොට තේරෙයි අපි දැනට කරන්නේ මේ වගේ තැන්පත් වෙන කටේ තවුසනක නා අපිට ලැබෙයිද විවේකයක් අපිට ලැබෙයිද උදේ කලාවක් අපිට කැබයිද විස්තරාන. ඒ නිසා මේ විදිහට මේ ධර්මයේ දිහා, ඒ යෝනිසමනස කාර්යය දිහා, එහෙම නැත්නම් සමාධිය දිහා දැම්මට පස්සේ යෝගාවචරයට සම්පූර්ණ වෙනස් ක්‍රමයකට ජීවිතය දිහා බලන්න වෙනවා තමයි. යාළුවෝ දිහා, ධර්මයේ දිහා, කෑම දිහා, ඉතුම් දිහා, හිතුම් දිහා හැම දෙයක් දිහා බලන් වෙනවා නොකර බැරිකමට. උපන්නාට මේ ලෝ වෙනවා විනා මිසක්ක හිතලා බලලා කරන්න හදන හැම දෙයකින්ම වෙන්නේ මේ ප්‍රමාදයේ ගත කරන ලෝකයා සංගන්ත හදන ගතිය. අප්‍රමාද වෙන්න හදනකොට මේ මූලික ටිකේදී නම් ඇහැ නూరు ගතිය තේරෙනවා. නමුත් මේකට තමන් අනුයාත වෙනකොට අනුශේ මට්ටමෙම තියෙන කෙලෙස් නැති කිරීමේ අප්‍රමාද ගතිය ධ්‍යාන හදන තියෙනවා බුද්ධ ආධුත්මයන් වහන්සේ අවුරුදු 2600ක් දෙනා පරම්පරාවක් අපි මේ ගත කරන්නේ. අපි ගත කරාට මුළු දවසම ගෙවෙන්නේ කාම ලෝකෙට. මේ උතුමන්වහන්සේලා ගෙනාව පණිවිඩය අපිට වද්දා ගන්න අපේ දෙවිලි પરම්පරාවට දීම සඳහා මොකටද කරන්නේ කියලා බැලුවොත් පිටරියක් කළා. අනිවාර්යයෙන් පිටරියක් කළා කියන්නේ අපිට අදිෂ්ඨාන කරන්න වෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ මේ. ඉතින් කාලෙට මේ වැඩේ කරනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ අර මේකෙන් කාර්යයෙන් එකට කියන වාහනේ ක්‍රමයෙන් නැත කර ගන්නවා වගේ මේක නැත කරන්න උත්සාහ කරන පටන් ගත්ත පස්සේ මේ මනුස්සයාගේ ජීවිතේ පූර්ණ సౌందర్యාත්මක පරිසරයටම ගැළපෙන කිසිම කෙනෙකුට බාධා හිංසක කරන්නේ නැති අහිංසක ජීවිතයක් වාඩපත් මිනිසුන්ට දෙන්නේ හරි නෝන්ජල් විදියට මිනිසුන්ට දෙන්නේ හරි බය ආද විදියට හැමදේටම කර ඇරලාට ඊට වෙලා කච්ච කරලා බුදියන්න බල්ලෙක් වගේ කාපම් බල්ලෝ කියලා කිව්වොත් පැත්තකට වෙයි. ඌවර බුද්ධගෙන ඉන්න බල්ලෙක් වගේ තමයි ලෝකයට වෙන්නේ. ලෝකයට ඕනලා තියෙන්නේ මේ වටක නැතු නටන්න. දහඩ සංදි නටන්න. ඉතින් ඒ තියෙද්දි තමන්ගේ පැත්තට යන්න පටන් අරගත්තට පස්සේ මේ දෙන්නේ පැවිදුනාට එක්කෙනෙකුට මේක තේරෙනවා අනෙක් කෙනාට තේරෙන්නේ නැහැ. ඒකත් එක්කනා ඉඳගෙන ඉන්න කොට සක්මන් කරන කොට අනේ එදින්ද වැඩ කරන පුළුවන් තරම් බලනවා විස්රාම වෙලා විවේක වෙලා කටයුතු කරන්න. එහෙම කෙනාට ධර්මයේ බොහෝම විවෘතයි. තමගේ ප්‍රයෝග ඥාන දෙනවා මොකකටවත් ඒක වළක්වන්නත් බෑ වැලැක්කොත් සුළු කාලයක්. වළක්වන්න එන එකකට තේන මේ ලෙඩෙච්ච බලට කන දුන්නම උපන්නේ. සංගලයික වැඩක් නෑ. මේ විදිහට වැඩ කරන මිසක කඩාපයින් යන කරකයි. අනේම කරන කරන යන විශ්වාම වෙන්න පටන් ගන්නතර පස්සේ තියෙන මේ කියන දෙල්ලම නම් අපේ සංකාරය කවදාක සෙල්ලම් කරලා. මේ සංසාරේ පුරාවට කෙවිය දුවන්නන් අතර වේගෙන් දුවලා අපි ජය ගන්නවට යන්න හැදෙන්නේ දැන් තියෙනවා යන කෙනෙක් දුවපල්ලා ධායතින් විශ්ව දුවපල්ලා පුළුවන්තරම් බලනවා මේ චේතනාපූර්වක කරන වැඩ නතර කරලා ඒ වුණත් මේක යන මේ වේදිකාවේ රඟ දක්වන නාටකම් මොන ආකාරයෙන් ශෝකාන්තද සුඛාන්තද කියලා බලලා නාටකම දිහා බලා ඉන්නවා මිස නටන්නේ ඒකද මේ මේ ගත්ත නිදර්ශනයෙන් පැවිදි වෙච්ච දෙන්නේගේ ක්‍රියාකාරකම් පැවිදි වෙන්න ඕනේ නැත්නම් උපසම්පදා වෙන්න ඕනේ නැත්නම් පිරිමියෙක්ම වෙන්න ඕනේ නැත්නම් ගෑණියෙක්ම වෙන්න ඕනේ ඒ ඔක්කොම හිතින් දාගත්ත දේවල්. තමයි හරියට පාර තේරුම් අරගන්නවා නම් ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉතාල අර කාය කෙලස් පරිස්කීති තනිමිට ටිකක් මාකට් යනකොට ඉස්සරහට යනවද සීතුූත වෙනවද tempat වෙනවද විස්රාම වෙනවද උදේකලා වෙනවද කියලා Taman තමයි දන්නේ. අනේ ඒ සඳහා මුලදී මට ගොඩක් කල්යම් මිත්‍ර උදව් කරනවා පෙරවරු. ඒක මට ලකුණු පානවා. මොකද අන්තිම වෙනකොට තන්නේ කරම අඩුම කැඩුම ටික සකස් කරගත්තට පස්සේ Taman ටේකේ ඒනාව සකස් කරගන්න වෙනවා. කළ හැකි මනුස්සයර පුළුවන් මේ ශක්තිය කියන කාට බුදුදානංශේ මමත් මිනිස්සෙක් කියන දේශනා කරා. අපි හිතන්නේ නෑ නෑ මේකට අසෝලාගේ අනුග්‍රහය ඕනේ අසෝලාගේ මේ ආශිර්වාදය ඕනේ මුලදී නම් ඕනේ තමයි. සාන්ති වෙනකොට හිතන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඔතෙන් ගියේ කිසි බුදුරෙක් නැතුව කිසිම භාවනා ක්‍රමයක්ම දැනෙව පළවෙනියෙම ඉස්සරහට ගිය කෙනා. උන්වහන්සේ කියන එක කාටවත් කරන්න බෑ කියනවා. උන්වහන්සේ තරම් දේශනා කරලා තියෙන ඉන්දේ ඉන්දේ ස්වාධීන වෙනවා. ඒ ස්වාධීනත්වයේ අවසානයේ ලැබෙන නිවනේ ලකුණක්. ඒ නිසා භාවනාව සඳහා හෝ භාවනා ගුරු ප්‍රදේශන්ට අවකාටරි බැඳීමක් ඇති වෙනවනම් ඒකත් බාධාවක්. එන්නේ එන්නේ තමයි ස්වාධීන වෙන ගතිය එනවනම් ඒ මනස ජීවත් වෙන මනසට පාඩපත් වෙන අනිත් හැම කෙනාම කරු. අන්දයෝ වීරෝ එමසා කවුරුහරි අස්වැක් එක්ක වයිට ඇදෙන සයින්ද වර්ගයේ ආජානීය අස්වැක් වගේ මම මේක දැයනවා මිසක් තමයි කපල් කැඩිච්ච අස්වැක් වලට උත්සාහ වෙන්න යන්න එපා. තව කෙනෙක් මට උදව් කරනවා කළ හැකියි කියලා හිතන තාක්කල් කවුකන්චස්සේ පාඩපත් වෙනවා. එහෙම නෙවෙයි අපි මට තනියම ඉන්න තරම් දැන් ඔක්කොම වස්තු ලැබිලා තියෙනවා බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. මනුෂ්‍යාත්ම භාවය ලැබිලා තියෙනවා. චින සම්පත්තිය නම් මේ හැකම ජීවනාදී අංග පුරාව හරියට හිටලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. පැවිද්දත් ඕනනම් තියෙනවා. ධර්මයක් තියෙනවා. මේ දුර්ලභම වස්තු ලැබුණාට පස්සේ තවත් සතුරු ගන්න දේවල් ගැන හිතලා හිතන්නම කෙලස් මිස අපි පෙර ආත්මල කරපු දින හොතටම ඇති මේ ආත්මේ අපි ඒකට පෙළගස්සන Java ගන්නවා ගත්තොත් ඒක වළක්වන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ නැහැ. ඒ නිසා එවැනි දෙයකට තම තමා වශයෙන් අපි දෙන්නේ දෙන්නේ වශයෙන් ඇවිල්ලා නෙවෙයි තම තමා වශයෙන් එළවෙච්ච පිරිසක් මේ ඉන්නේ ඒ පිරිසට මේ ධර්ම දේශනාවත් ඒ Javaයේ ශක්තිය ලබා ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. දෙනාටම සැනසීම දා වේවා කියලා